පෙරවන් සරණයි සියලු දෙනාටම අද දවසෙත් අපි සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ අද දිනේ සම්බන්ධ වෙලා සිටින ගෞරවනීය ස්වාමින් වහන්සේලා මෙහෙණින් වහන්සේලා සහ පින්වත් ඔබ හැම දෙනාටම රත්නත්‍රය ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් අද දිනට નિયમિત මාතෘකාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ අපි පසුගිය සතිවල කතා බහ කළේ චෛතසික ධර්මයන්හි සෝබන චෛතසික පිළිබඳව සෝබන චෛතසික කියලා කිව්වේ කුසල් සිත්වල යෙදෙන චෛතසික කුසල් සිත්වල පමණක් යෙදෙන චෛතසික ඒ අතර අපි කතා කළා සෝබන සාධාරණ චෛතසික ගැන සෝබන චෛතසික කොම් 25ක් තියෙනවා එයින් 19ක් සෝබන සාධාරණ එතකොට ඉතිරි චෛතසික 6 සෝබන සාධාරණ නෙමේ. ඒවා අවස්ථාවෝචිතව තමයි ඒ කුසල් සිත්වල යෙදෙන්නේ. එතකොට මේ සෝබන සාධාරණ චෛතසිකයන් අතර අපි පසුගිය සතියේ කතා කළේ අහිරික අනොත්තප්ප අලෝභ අද්දෝෂ කියන මේ චෛතසික ධර්ම හතර පිළිබඳව අපි පසුගිය සතියේ කතා බහ කළා. එතනදී අපි අහිරිකනොත්ප්ප දෙක පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. අලෝභ අලෝභ සහ අදෝස කියන චෛතසික ධර්ම දෙක පිළිබඳව සංක්ෂිප්තව කතා කළා. මොකද ඒවා අපි ඊට පෙර දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තියෙන නිසා. එතකොට අභිධර්මයේ මූලික කරුණු කියන රේරුකාණේ මහානායක හාමුදුරුවෝ සම්පාදනය කරලා තියෙන ධර්ම ග්‍රන්ථයේ මූලික කොටගෙනයි අපි මේ සාකච්ඡාව කරන්නේ. ඒතර උන්වහන්සේ එහිදී මේ සෝබන සාධාරණ චෛතසික කතාවටම එකතු කරලා පැහැදිලි කරනවා මෙතන අමෝහය නැමැති චෛතසිකය. අමෝහය නැමැති චෛතසිකය සෝබන සාධාරණ චෛතසිකයක් නෙමෙයි. ඒක ප්‍රඥාන සංප්‍රයුක්ත සිත්වල පමනක් යෙදෙන චෛතසිකයක්. ඒක සෝබන චෛතසිකයක්. නමුත් සෝබන සාධාරණ නෙවෙයි. සෝබන සාධාරණ කියලා කියන්නේ සෑම කුසල් සිතකම අනිවාර්යෙන් යෙදෙන චෛතසිකනේ. ඒතර අමෝහය හෙවත් ප්‍රඥාව සෑම කුසල් සිතකම අනිවාර්යෙන් යෙදෙන්න ඥාන සංප්‍රයුක්ත කුසල් සිතවල පමණක් යෙදෙනවා. නමුත් නායක හඳුර මෙහිදී අලෝභය සහ අද්වේෂය ගැන කතා කරපු නිසා එතනම අමෝහය පිළිබඳව කතා කළාම වඩා පහසුවෙන් කියවන කෙනාට අහන කෙනාට තේරුම් ගන්න පහසු වෙන නිසා නායක හඳුරු මෙහිදී අමෝහය කියන කාරණයක් මෙතනම විස්තර කරනවා. එතකොට නමුත් අමෝහය කියන එක සෝබන සාධාරණ චෛතසිකයක් නොවේ ඥාන සංප්‍රයුක්ත සිත්වල පමණක් කුසල් සිතේ යෙදෙන නිසා සෝබන චෛතසිකයක් හැටියට හඳුන්වනවා නමුත් ඥාන සංප්‍රයුක්ත සිත්වල පමණක් යෙදෙන නිසා එය සෝබන සාධාරණ කියලා හඳුන්වන්නේ නැහැ. නමුත් මෙතනදී අපි මේ කාරණය අලෝභ අද්වේෂ දෙක අපි කතා කරපු නිසා මෙතනම කතා කරන එක පහසු නිසායි නායක හඳුරෝ මෙහිදී දක්වලා තියෙන්නේ. එතකොට අමෝහය පිළිබඳව උන්වහන්සේ පැහැදිලි කරනවා අමෝහය සෝබන සාධාරණ චෛසිකයන්ට අයත් නොතුදු මෙහිදීම කී කල්හි සුඛාවබෝධ වන බැවින් එයද මෙතන්හි දක්වනු ලැබේ. ආරම්භණයාගේ සැබෑ తত্ত্বය වසන්නා වූ මෝහයට ප්‍රතිපක්ෂ වූ නිවැරදි ලෙස ආරම්භන తত্ত্বය ගන්නා වූ හෙවත් නොවරදවා ආරම්භන తত্ত্বය ගැනීමට උපකාර වන්නා වූ ස්වභාවය අමෝහයය. ප්‍රඥාව යනුද විද්‍යාව යනුද එහි නාමයෝය. මේ අමෝහය ආර්ය සත්‍යාදිය වසාලන මෝහාන්ධකාරය දුරු කරන ආලෝකයකි. එතකොට ප්‍රඥා පිළිබඳව එහෙම නැත්නම් අමෝහ චෛතසික පිළිබඳව මේ පැහැදිලි කරන්නේ. එතකොට මෝහ කියලා කිව්වේ අඳුරු කරන ධර්මයන්ගේ යථා ස්වභාවය වසන ආවරණය කරන ස්වභාවය තමයි මෝහ. එතකොට අවිද්‍යාව කියලත් එය හඳුන්වනවා. ඒ වගේම ඒ අමෝහය ඒ මෝහයට ප්‍රතිවිරුද්ධ වූ ස්වභාවය අමෝහ කියලා හඳුන්වනවා. එය විද්‍යාව, ප්‍රඥාව කියන නම් වලින් හඳුන්වනවා. එතකොට මහානායක හඳුරෝ මෙහිදී දක්වනවා ඒක මෝහය නැවති අන්ධකාරය දුරු කරන ආලෝකයක්. එතකොට අපි කතා කළා විශේෂයෙන්ම අර පහුගිය කාලේ අපේ විවිධ මාතෘකා යටතේ සාකච්ඡා කළා දීර්ඝ කාලයක් අපි කතා කළා සති 13ක් පමණ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ තියෙන අනුරුද්ධ සූත්‍රය මහා පුරුෂ විතර්ක පිළිබඳව සාකච්ඡා කරනකොට පඤ්ඤවතෝ අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස මේ ධර්මය ප්‍රඥාවන්තයින්ටයි දුෂ්ප්‍රඥයින්ට නොවේ කියන කාරණේදී අපි ප්‍රඥාවේ විවිධ ප්‍රභේද විවිධ ගති ලක්ෂණ ඒ ප්‍රඥාව දියුණු කරගන්නේ කොහොමද මේ කරුණු දීර්ඝ වශයෙන් අපි කතා බහ කළා. එතකොට අවශ්‍ය කෙනෙකුට නැවත අන්තර්ජාලයේ YouTube නාලිකාවට ගිහිල්ලා ඒවා නැවත ශ්‍රවණය කරන්නට පුළුවන්. ඒවා වෙනම මාතෘකාවසෙන් තියෙන නිසා. එතකොට අපේ YouTube නාලිකා වෙනත් පුළුවන්. එහෙම නැත්නම් අරුණ මනතුංග මහත්මයාගේ වෙබ්සයිට් එකට ගියොත් ඒකෙත් ඒවා ඉතාම පැහැදිලිව වෙන් කරලා සටහන් කරලා තියෙනවා. එතකොට මේ අමෝහය හෙවත් ප්‍රඥාව ඕභාසන ගුණයෙන් යුක්ත. ඒ කියන්නේ ප්‍රභාමත් කරන, ආලෝකමත් කරන ගුණයෙන් යුක්ත ධර්මයක් තමයි ප්‍රඥාව. එහෙම නැත්නම් අමෝහය. ඒ නිසා තමයි මහානායක හඳුරු මෙතන පැහැදිලි කරන්නේ ආර්ය සත්‍ය ආදී වසාලන මෝහාන්ධකාරය දුරලන ආලෝකයක් තමයි මේ අමෝහය කියන්නේ. එතකොට දැන් චෛතසිකයක් හැටියට අපි කතා කරනකොට ඒ චෛතසිකේ නම් කරලා තියෙන අමෝහ කියලා. නමුත් ඒ ධර්මයටම තමයි අපි ප්‍රඥාව කියලා කියන්නේ ඊළඟට විද්‍යාව පහළ වුණා කියලා කියන්නේ ඊළඟට විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී දේශනා කරන චක්කුම් උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝකෝ උදපාදි. එතකොට මේ වචන හැම එකකින්ම දක්වන්න මේ අමෝහය මතු වුණා. ඒ අමෝහය නැමැති චෛතසිකේ බලවත් වෙලා ඒන් කෙරෙන කෘත්‍ය මනවෙන් සිද්ධ කරා. දැන් මේකත් අපි තේරුම් ගන්නට ඕන දැන් පහුගිය චෛතසික ධර්ම පිළිබඳව කතා කරනකොට අපි කතා කළා ඒ චෛතසික ධර්මය අපේ මනසේ ඇති වුණු පමණින්ම ඒක බලවත් ධර්මයක් බවට පත් වෙන්නේ නැහැ. තාම සියුම් විදිහට දුර්වල මට්ටමින් අපේ මනසේ චෛතසිකය මතුවෙනකොට ඒකත් කුසල් සිතක් තමයි. ඒ කුසල් සිතක් උනාට ඒ චෛතසිකය දුර්වල නම් එය ඉන්ද්‍රිය ධර්මයක් හැටියට බල ධර්මයක් හැටියට බොජ්ජංග ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙන්න සමත් වෙන්නේ නැහැ. එතකොට ඉන්ද්‍රිය ධර්මයක් හැටියට කියලා කියන්නේ දැන් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා. එතන ප්‍රඥාව කියලා කියන්නේ ඉන්ද්‍රිය ධර්මයක් හැටියටත් ක්‍රියාත්මක වෙනවා බල ධර්මයක් හැටියටත් ක්‍රියා. ඉන්ද්‍රිය ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙනකොට තමන්හා සංප්‍රයුක්ත නාම රූප ධර්මයන්ට අධිපති බව දක්වන්නට ඒ සංප්‍රයුක්ත නාම රූප ධර්මයන්ට නායකත්වය දෙන්නට තමන්ට අනුකූලව හසුරවන්නට කුසල මාර්ගයට නිර්වාණ මාර්ගයට යොමු කරන්නට සමත් වෙන ගුණයෙන් යුක්තයි. එතකොට ඒ ගුණය යම් පමණකට ඒ කියන්නේ දුර්වල මට්ටමින් ඇති වුණා වුණත් ඒ ඒ ගුණය යම් පමණකට තියෙනවා ඒ සිත කුසලයේ පැත්තට හසුරුවන්න. හැබැයි සමස්ත චිත්ත ධාරාවම ඒ පැත්තට බලවත්සේ හසුරුවන්න ඊළඟට ඊළඟට පහළ වෙන සිත්වලටත් බලපෑම් නැති කරන්නට පුළුවන් මට්ටමකින් ඇති වුණොත් තමයි අකුසලයේ යටපත් කරලා මෝහයේ යටපත් කරලා ප්‍රඥාවෙන් දේවල් දැක ගන්නට පුළුවන් වෙන්නේ. එහෙම නැති වුණොත් වෙන්නේ අර යම් අවස්ථාවක යම් ප්‍රමාණයකට ප්‍රඥාව අවදි වෙනවා, කුසල්සිත පහළ වෙනවා. හැබැයි එසැනින් නැවත මෝහය බලවත් වෙලා මෝහ මූලික සිත් ඇති වෙන්නට පුළුවන්, අකුසල්සිත ඇති වෙන්නට පුළුවන්. සාමාන්‍ය ප්‍රත්‍යඥ සත්‍යයට මේවා මිශ්‍ර වෙමින් තමයි ජනිත වෙන්නේ. මිශ්‍ර වෙමින් කියලා කියන්නේ කුසල් සිත් කිහිපයක් ඇති වෙනවා යලි අකුසල් සිත් ඇති වෙනවා එහෙම එහෙම මාරුවෙන් මාරුවට ඇති වෙනවා කුමක් නිසාද ඒ කුසල් සිත බලවත් නැති නිසා එතකොට ඒක වඩා බල ගන්නවන්නට පුළුවන් නම් තමයි ප්‍රතිවිරුද්ධ බලය මැඩ පවත්වන්නට සමත් වෙන්නේ. එතන මෝහය මැඩ පවත්තලා අමෝහය වඩා බලවත් වුණොත් අන්න ප්‍රඥා බලය එතකොට මේ ප්‍රඥා බලය පිළිබඳව වඩා ගැඹුරින් කතා කරනකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ ප්‍රඥා බලය නිවැරදිවම අපට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ අර බොජ්ජංග ගැන කියනකොට කිව්වා වගේ විවේක නිශ්චිත විරාග නිශ්චිත නිරෝධ නිශ්චිත වස්සග්ග පරිණාමී කියන මේ ගුණයන්ගෙන් නිවන අරමුණු කරමි නිවන ඉලක්ක කොටගෙන මේ ප්‍රඥාව පහළ වෙනකොට තමයි සැබවින්ම ඒක සැබෑම ප්‍රඥා බලය හැටියට හඳුන්වන්නේ. මොකද දැන් මේවා එක් එක් સંદર્ભයන් තුල, ඒ කියන්නේ එක එක අවස්ථාවල සාපේක්ෂවනේ අපිට මේ ධර්ම කතා කරන්න වෙන්නේ. උදාහරණයක් හැටියට අපි ගත්තොත් දැන් ආලෝකය ගත්තාම සූර්යාලෝකයට අපි කියන්නේ තාලෝකය කියලා. ඊළඟට හඳ එළියත් ඒකත් ආලෝකය. ඊළඟට පහන් එළිය ඒකත් ආලෝකය. ඊළඟට කණාමැදිරි එළිය ඒකත් ආලෝකය. එතන කණාමැදිරිවිලි ආලෝකය නෙවෙයි කියලා අපිට කියන්න බෑ. හැබැයි සූර්යාලෝකයත් එක්කලා සංසන්දනය කරලා බලනකොට කණාමැදිරි එළිය ගණන් ගන්නට දෙයක් නැති තරම් දුර්වලයි. හැබැයි ඒත් ඒකට ආලෝකය නෙමෙයි කියලා බැහැර කරන්න බෑ. ඉතින් කණාමැදිරි එළියක් තිබුණයි කියලා අපිට ඒකෙන් අවට පැහැදිලිව පේන්නේ නැහැ. දැනෙන්නේ නැහැ. හැබැයි ඒකත් යම්කිසි ආලෝකයක්. අන්න ඒ වගේ ඒ ඒ පුද්ගලයාගේ මනසේ මේ ප්‍රඥා චෛසිකය දුර්වල මට්ටමින් මතුණා වුණත් ඒක කුසල් සිතක් තමයි. එතකොට ඒක ඥාන සංප්‍රයුක්ත සිතක් කියලා තමයි හඳුන්වන්න වෙන්නේ. හැබැයි මේ ඥානය, මේ ප්‍රඥාව, මේ ආලෝකය වඩා බලවත් වුණොත් තමයි අර අවිද්‍යාව වසල යථාර්ථය දකින්නට පුළුවන් වෙන්නේ. දැන් අපි සම්මා දිට්ඨිය ගැන කතා කරනකොට කතා කරනවා ප්‍රධාන වශයෙන් සම්මා දිට්ඨිය දෙආකාරයකින් ලෞකික සම්මාදිට්ඨිය සහ ලෝකෝත්තර සම්මාදිට්ඨිය. එහෙම නැත්නම් කම්මස්සගත සම්මාදිට්ඨිය සහ චතුසත්‍ය සම්මාදිට්ඨිය. එතකොට මේ ලෞකික සම්මාදිට්ඨිය ඇති වෙන අවස්ථාවල ප්‍රධාන වශයෙන් අර චතුරාර්ය සත්‍ය පිළිබඳව යම් ප්‍රමාණයකට තේරුම් ගන්නට හැකි ඥානයක් තමයි ඇති වෙන්නේ. ඒ කියන්නේ තදංග විස්කම්බන වශයෙන් ඒ පිළිබඳව තියෙන මෝහය දුරු කරන්නට විතරයි සමත් වෙන්නේ. අර මාර්ගසිතේ ඇති වෙනකොට තමයි ඒක ලෝකෝත්තර වශයෙන් ක්ලේශ මූලය අහෝසි කරන්නට ප්‍රමාණවත් විදිහට ඒ ප්‍රභාව ආලෝකයේ මතුවේ. අන්න එතකොට තමයි ඒක හැබෑම බල ධර්මයක් හැටියට නිවන අරමුණු කොටගෙන ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි ඉන් මෙපිටත් යම් කෙනෙක් ලෞකික වශයෙන් ඒ සම්මා දිට්ඨිය දියුණු කරනකොට උනත් ඒ තනත්තාට ඒ ප්‍රඥාව චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න පුළුවන් මට්ටමට ගොඩ නැගෙනවා. ඒ ගොඩ නැගෙන එකනේ බලවත් වෙන්නේ මාර්ගසිතේදී. හැබැයි මාර්ගසිතේ පහළ වෙන ධර්මයේ පමණයි අර කියන ක්ලේශයන්ගේ අනුශ්‍රය අවස්ථාව. ක්ලේශයන් මුලින් පුටා දමන්නට සමත් වෙන්නේ. ඉන් මෙපිට ක්‍රියාත්මක වෙන ධර්මය කියන්නේ චතුරාර්ය සත්‍ය තේරුම් ගන්නට සමත් වෙනවා. ඒ ඒ වැටහීම එතනක් තියෙන ප්‍රඥාව තමයි. හැබැයි ඒ ප්‍රඥාව සමත් වෙන්නේ තදංග වශයෙන් සහ විස්කම්බන වශයෙන් මෝහය යටපත් කරන්න පවණක්. තන ලෝකෝත්තර සිතේ ඇති වෙනකොට ඒක වඩා බල සම්පන්නයි. ඇයි ලෝකෝත්තර සිතේ ඇති වෙනකොට ඒක බල සම්පන්න වෙන්නේ? ප්‍රඥාව පමණක් නෙමෙයි තන්දී යෙදෙන්නේ අවශේෂ මාර්ගාංගත් එක්කලා එකතු වෙලා යෙදෙන්නේ. දැන් අපි මීට ඉහතදී කතා කළා ඉන්ද්‍රිය සමතාවය පිළිබඳව. ඒ කියන්නේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා මේ ධර්මයන් සමතුලිත වුණොත් තමයි ඒවා වඩා බලගැන්වෙන්නේ. ප්‍රඥාව තියෙනකොට සද්ධාව නැතිනම් එතන ඒකේ බලය අවශ්‍ය ප්‍රමාණයට මතුවෙන්නේ නැහැ. එතකොට වීරය තියෙනකොට ඒකාග්‍රතාවය නැතිනම් ඒගා ඒකාග්‍රතාවය තියෙනකොට වීරය නැතිනම් ඒ අවශ්‍ය තරම් ඒ බලය ගොඩනගෙන්නේ නැහැ. ඒ වගේම තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය ඇති වෙනකොට ඒ සමගම සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන අවශේෂ මාර්ගාංග ඒවා චෛතසික ධර්ම වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ එතකොට මේ චෛතසික ධර්ම ටිකත් එක්කලා මේ අමෝහ චෛතසිකයේ යෙදුනහම තමයි ඒ සම්මා දිට්ඨිය ක්ලේශ ප්‍රහාණය කරන්නට ඒ කියන්නේ අනුශ්‍රය වශයෙන් පවතින ක්ලේශ මූලයන් සිඳ දමන්නට ඒක මාර්ග සිතක් බවට පමුණුවන්නට ලෝකෝත්තර தത്വයට පමුණුවන්නට සමත් වෙන්නේ. අන්න එතකොට තමයි මේ ප්‍රඥාවේ බලය හරියටම ක්‍රියාත්මක වෙන්නේ. උසස් විදිහටම ක්‍රියාත්මක වෙන්නේ ලෝකෝත්තර සිතේ. ඉන් මෙපිට අපිට ලෞකික වශයෙන් තදංග විස්කම්මන තදංග කියන්නේ తాවකාලික විස්කම්මන කියලා කියන්නේ දීර්ඝ කාලීනව අපිට මෝහය යටපත් කරගන්නට ඒ ප්‍රඥාව උදව් වෙනවා ඊළඟට දැන් චතුසත්‍ය සම්මාදිට්ඨිය සහ කම්මස්සගත සම්මාදිට්ඨිය ගත්තාම කම්මස්සගත සම්මාදිට්ඨිය බෞද්ධ නොවන කර්මයේ කර්මඵලයේ විශ්වාස කරන අන්‍ය ආගමිකයන්ටත් කම්මස්සගත සම්මාදිට්ඨිය තියෙනවා. දැන් Hinduන් වගේ ගත්තහම Hinduන් කුසල අකුසල් පිළිබඳව එය පිළිගන්නවා. කරන කර්මයට අදාළ විපාකයක් තියෙනවා කියන එක පිළිගන්නවා. ඒතර ඒගොල්ලන්ට ආත්ම දෘෂ්ටියත් එක්ක බැඳිලා ඒක ක්‍රියාත් ඒගොල්ලෝ හඳුනාගන්න. නමුත් කොහොම හරි පින්පව් වල හොඳ නරක විපාක තියෙනවා කියන එක Hindu ධර්ම තුල පිළිගන්නවා. එතකොට ඒ අයට කම්මස්සගත සම්මාදිට්ඨිය තියෙනවා. හැබැයි චතුසත්‍ය සම්මාදිට්ඨිය ඒගොල්ලන්ට ඇති කරගන්නට අවස්ථාවක් නැහැ. එතකොට ඒ බඳු අවස්ථාවල ඒ පුද්ගලයා තුල මේ අමෝහ චෛතසිකය ඇති වෙනවා. කර්මය කර්මඵලය පිළිබඳව විශ්වාස කරනකොට දෙන දෙයින් ලෝකෙට යහපතක් සිද්ධ වෙනවා අනුන්ට යහපතක් කරන්න යමක් දෙන්නට ඕන ඒකට මෙන්න මේ විදිහෙන් ක්‍රියාත්මක වෙන්න ඕන කියලා එහෙම හිතනකොට එහෙම කල්පනා කරනකොට මේ අමෝහ චෛසිකය එයාගේ කුසල් සිත්වල ජනිත වෙනවා හැබැයි ජනිත වුණාට ඒගොල්ලන්ට අර චතුරාර්ය සත්‍ය අවබෝධ කරන විදිහේ සම්මා දිට්ඨියක් ඇති කරගන්නට පහසු නෑ මොකද ඒ පිළිබඳව දැනුමක් සුතමේ ඥාන, චින්තාමේ ඥානයක් ඒ ඇයට නැති නිසා භාවනාමය වශයෙන් ඒ ඥානය ඇති වෙන්නට ඉඩ කඩක් නෑ. අපි අර සතිය ගැන කතා කළා වගේ තමයි සතිය කොයිතරම් දියුණු කළා වුණත් ඒක බොජ්ජංග ධර්මයක් බවට පත් වෙන්නේ නිවන ඉලක්ක කොටගෙන ක්‍රියාත්මකද. ඒ වගේ අමෝහය හෙවත් ප්‍රඥාව බෞද්ධ නොවන අය තුලත් ඇති වෙනවා. මොකද ඒක කුසල් ඥාන සංප්‍රයුක්ත කුසල් සිත්වල ජනිත වෙනවා. ඥාන සංප්‍රයුක්ත බව කියන එක අපට විවිධ තරාතිරම් වලින් ඇති වෙන්න පුළුවන් අර ආලෝකයේ අනන්ත ප්‍රභේද අපට හඳුනා ගන්න පුළුවන්. දැන් සූර්යාලෝකය, චන්ද්‍රාලෝකය, පහන් ආලෝකය, කණාමැදිරි ආලෝකය ආදී වශයෙන් අපි උපමා හැටියට කිව්වට අපට ආලෝකය වර්තමානයේ අපි හිතමු මේ පරිගණක තාක්ෂණයත් එක්කලා අපි ප්‍රභේදගත කළොත් එහි අපට විවිධ ප්‍රභේදයන් හඳුනා ගන්නට පුළුවන් එක් එක් මට්ටමේ. අන්න ඒ වගේ එක එක පුද්ගලයාගේ ප්‍රඥාව එක එක මට්ටමේ පවතින. එතකොට ඒ පවතින කවර මට්ටමකටත් අපිට කියන්න වෙන්නේ ප්‍රඥාව කියලා තමයි. හැබැයි ඒකෙන් කරන්න පුළුවන් කෘත්‍ය මොකක්ද කියන එක තීරණය වෙන්නේ ඒ ප්‍රඥාවේ ප්‍රමාණයත් එක්කලා. එතකොට යම්කිසි කෙනෙකුට ඒ කියන එතකොට යම්කිසි කෙනෙකුට ඒ කියන ප්‍රඥාව දියුණු කරලා වඩා ප්‍රබල මට්ටමකට ගේනකොට තමයි ඒ ප්‍රඥාව සමත් වෙන්නේ අර අකුසල් සිත් ඇති වෙන ප්‍රමාණය වළක්වලා කුසල පක්ෂයේම මනස රඳවා ගන්න. එතකොට ඒක එක්තරා ඉන්ද්‍රිය ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. ඒතර ඉන්ද්‍රිය ධර්මයක් හැටියට ක්‍රියාත්මක වීම අබෞද්ධයෙක් තුල වුණත් සිද්ධ වෙන්නට පුළුවන්. ඇයි ඒ ඉන්ද්‍රිය ධර්මය කියලා කියන්නේ අවශේෂ චිත්තචෛසික ධර්මයන්ට අධිපතිත්වයේ ධර්මෙන් Tamanට අනුකූල කොට හැසිරෙනවා. බෞද්ධ නොවන කෙනෙකුගේ ප්‍රඥාව වුණත් ඒ විදිහට අකුසල් සිත් මැඩපවත්තලා කුසල පක්ෂේ පවත්වාගෙන යන්නට සමත් වෙනවා. එහෙම එහෙම කෙනෙකුට තමයි ධානය වඩන්නට පුළුවන්, අභිඥා වඩන්නට පුළුවන්. ඒ වගේ හැකියාවක් මනසේ පුහුණු කරපු කෙනෙකුට. නමුත් ඒතනත්තාට නිවන් අවබෝධ කරන්නට කෙලෙස් නසන්නට පුළුවන් වෙන්නේ අර කියන බල ධර්මයක් හැටියට බොජ්ජංග ධර්මයක් හැටියට නිවන ඉලක්ක කොටගෙන ඒ ධර්මය ප්‍රගුණ කිරීම තුලයි. ඉතින් මේ විදිහට මේ ප්‍රඥාව මේ මේ අමෝහ චෛතසිකයේ විවිධ ස්වરૂපයන් අපට හඳුනා ගන්නට පුළුවන්. ඒ ඇති වෙන ප්‍රමාණයත් එක්කලා. ඉතින් ඒ ගැන අපි ගොඩාක් දුරට කතා කරන්නට යන්නේ නැහැ. ප්‍රඥාව ඇති වෙන්නේ කොහොමද? ඒකට බාධක ධර්ම මොනවද? ගති ලක්ෂණ මොනවද? මේවා අපි දීර්ඝ වශයෙන් කතා කරලා තියෙන නිසා ඒවා දැන් මේ අහගෙන ඉන්න අවස්ථාවේ හැම දිනාටම මතක් වෙන්නේ නැති වෙන්නට පුළුවන්. ඒවා නැවත අර පසුගිය දේශනා අහලා අපට යලි මතු කරගන්න පුළුවන්. අවස්ථාව තියෙන නිසා අපි ඒකට ගොඩක් කාලය වැය කරන්න අදහස් කරන්නේ නැහැ. මේ ප්‍රඥාව නැමැති චෛතසික චෛතසිකය බුදුදහමේ එහෙම නැත්නම් නිර්වාණගාමිනී මාර්ගයේ ප්‍රධානම ගුණාංගය වෙනවා. එතකොට දැන් අපි යම්කිසි කුසල ක්‍රියාවක් කරනකොට ඒ කුසල ක්‍රියාව කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් කුසලයක් කරනවා නම් එතන ප්‍රඥාවක් තියනව නේද කියලා. එහෙම නැහැ. සෑම කුසල ක්‍රියාවකටම සාධාරණ චෛතසික තමයි සෝබන සාධාරණ කියන්නේ. සෝබන සාධාරණ චෛතසික හැටියට ඇතුළත් වෙන්නේ අලෝභ අද්වේෂ දෙක. දැන් කුසල හේතු තුනක් තියෙනවානේ. අලෝභ අද්වේෂ අමෝහ. ඒතර මේ හේතු තුනෙන් හේතු දෙකක් තමයි සෝබන සාධාරණ. අලෝභ අද්වේෂ දෙක. නිසා හැම කෙනෙකුටම ඇති වෙන ඕනෑම කුසල සිතක් ද්වි හේතුකයි. අලෝභ අද්වේෂ කියන චෛතසික දෙක තියෙනවා. හැබැයි අමෝහය තිබිය යුතුමයි කියලා නියමයක් නැහැ අනිවාර්ය නැහැ. ඥාන සංප්‍රයුක්ත සිතේ තමයි තියෙන්නේ. ඒතර ඥාන සංප්‍රයුක්ත බව කියන එක එක් එක් පුද්ගලයා යමක් පිළිබඳව කල්පනා කරන ආකාරය මත තමයි ගොඩනැගෙන්නේ. ඒතර මේ ඥානය ප්‍රඥාව ගොඩනැගෙන විවිධ ක්‍රම තියෙනවා. අපි විදර්ශනාව පිළිබඳව කතා කරනකොට කිව්වා බුදුදහමේ මූලික સિદ્ધාන්ත හතරක් පිළිබඳව ඒ තමයි හේතුඵල ත්‍රිලක්ෂණ චතුරාර්ය සත්‍ය පරමාර්ථ ධර්ම. ඒතර ඔන්න ඔය ක්‍රම හතරට යමක් පිළිබඳව විමසා බලන්නට උත්සාහ කරනවා. ඒ ක්‍රම හතරට අනුව යමක් පිළිබඳව දැනගෙන ක්‍රියාත්මක වෙන්නට උත්සාහ කරනකොට තමයි මේ කියන ඥාණය අවදි මේ කියන ප්‍රඥාව අවදි එතකොට අඩුම තරමින් හේතුඵල වශයෙන් දකින්න පුළුවන් නම් තමයි අර කම්මස්සගත සම්මා දිට්ඨියවත් ඇති වෙන්නේ. ඒ කියන්නේ පින්පව් පිළිබඳව හොඳ නරක කුසල අකුසල් පිළිබඳ දැක්ම ඇති කරගන්නට පවා එතනත්තා යම් ප්‍රමාණයකට හේතුඵල වශයෙන් දකින්නට ඕන. එතකොට එය ත්‍රිලක්ෂණ වශයෙන් දකින්න පුළුවන් නම් චතුරාර්ය සත්‍ය වශයෙන් දකින්නට පුළුවන් නම් පරමාර්ථ ධර්ම වශයෙන් දකින්නට පුළුවන් තවත් වඩා ගැඹුරුයි. එතකොට දැන් බෞද්ධ නොවන කෙනෙක් යම් ප්‍රමාණයකට හේතුඵල වශයෙන් දකින්න පුළුවන්. ඊළඟට ත්‍රිලක්ෂණයේ අනිත්‍ය දුක්ඛ ලක්ෂණ යම් ප්‍රමාණයකට දකින්න පුළුවන් අනාත්ම ලක්ෂණය බෞද්ධ නොවන කෙනෙක් ඒතරම් ස්පර්ශ කරන්නේ නැහැ. මොකද එතනත්ත ආත්ම කියන දෘෂ්ටියත් එක්කලා ඉන්න නිසා. ඊළඟට පරමාර්ථ ධර්ම වශයෙන් බෙදා බැලීම බුදුදහමේ කියවෙන තරම් ගැඹුරු පරමාර්ථ විභේදනයකට අන්‍ය ආගම්වල අන්‍ය දර්ශනවල යන්නේ නැහැ. ඒවා යන්නේ යම්කිසි ප්‍රමාණයකට. දැන් බටහිර විද්‍යාවේ යම් ප්‍රමාණයකට විභේදනය කරලා බලනවා පරමාණුව දක්වා ඒ අය බෙදලා බැලුවා ඊට පස්සේ උපපරමාණුක අංශු දක්වා බෙදාගෙන යනවා ඊට පස්සේ දැන් ක්වොන්ටම් දක්වා දැන් අනුක්‍රමයෙන් ඒක බෙදාගෙන ගිහිල්ලා ඒ බඳු පැහැදිලි කිරීමක් දක්වා යනවා එතකොට ඒ ඒ යන්නේ අර භෞතික කොටස ගැන පමණයි භෞතික සහ මානසික කියන දෙපැත්ත පිළිබඳවම බෙදන්න පුළුවන් උපරිමයට බෙදා පෙන්වන එකම දර්ශනය බෞද්ධ දර්ශනයයි අන්‍ය දර්ශනවල අන්‍ය ආගම්වල යම් යම් ප්‍රමාණයකට මේවා බෙදලා වෙන් කරලා පෙන්වන්න පුළුවන්. එතකොට ඒ නිසා බෞද්ධ නොවන කෙනෙකුට මේ යම් ප්‍රමාණයකට බෙදා බැලීම ඒ වගේම හේතුඵල වශයෙන් බැලීම කියන කාරණා දෙක ඊට පස්සේ අනිත්‍ය වශයෙන් සහ දුක් වශයෙන් බැලීම කියන මේ කරුණු සම්බන්ධව ඥානය යම් යම් ප්‍රමාණයකට අවදි වෙන්නට පුළුවන්. හැබැයි අර අනාත්ම ලක්ෂණය පිළිබඳ ඥානය ඊට පස්සේ පරමාර්ථ ධර්මයන්ගේ පරමාර්ථ ධර්ම වශයෙන් වඩා ගැඹුරට බෙදිය හැකි අවසන් ීමට බෙදා බලන ගතිය ඊළඟට ප්‍රධාන වශයෙන් චතුරාර්ය සත්‍ය වශයෙන් බලන ස්වභාවය බෞද්ධ දර්ශනය තුල තමයි ප්‍රකට කරන්නේ. ඒ නිසා දැන් මේ ප්‍රඥාව කෙනෙක් තුල මතුවෙන්නට ප්‍රධාන ක්‍රම හතරක් තියෙනවා. හේතුඵල වශයෙන් විමසා බැලීම, පටිච්චසම මේ චතුරාර්ය සත්‍ය වශයෙන් විමසා බැලීම, ඊළඟට ත්‍රිලක්ෂණ වශයෙන් විමසා බැලීම, පරමාර්ථ වශයෙන් විමසා බැලීම. එතකොට ওই ක්‍රම හතරට විමස විමසා බලනකොට තමයි අපිට මෝහය දුරු වෙලා, අඳුර දුරු වෙලා වඩාම ප්‍රභාමත්ව මේ ලෝකේ යථා ස්වභාවය අපට ප්‍රකට වෙන්නට ගන්න. එතකොට ඒ නිසා තමයි මේ ක්‍රම හතරට බලන බැලීම විදර්ශනා විවිධ විවිධේන පස්සතිති විපස්සනා විවිධාකාරයෙන් විමසා බැලීම හැටියට දක්වන්නේ. එතකොට බුදුදහමේ ප්‍රඥාව අවදි කරන ඥාණය අවදි කරන ප්‍රධාන වැඩපිළිවෙල හැටියට දක්වන්නේ විදර්ශනාව. ඒතර විදර්ශනා කරනවා කියලා නිකන් මොනවා හරි Tamanට හිතන හැටියට හිත හිතා කල්පනා කර කර ඉන්න එක නෙමෙයි මේ ක්‍රම හතරට විමසා විමසා බැලීම. ඒතකොට මේ ක්‍රම හතරට විමසා බලන්න නම් මේ මූලික સિદ્ધාන්ත හතර එහෙම නැත්නම් මේ මූලධර්ම හතර පිළිබඳව හොඳට අපි තේරුම් අරන් තියෙන්න ඕන පටලවා ගන්න නැතුව, වරද්ද ගන්න නැතුව. එතකොට මේ පිළිබඳවත් අවශ්‍ය කෙනෙකුට මහානායක හාමුදුරුවෝ ලියලා තියෙන ධර්ම ග්‍රන්ථ තියෙනවා. ඒ වගේම ඒ පිළිබඳව විවිධ ස්වාමීන් වහන්සේලා කරලා තියෙන නිවැරදි දේශනාවන්, निराවුල් දේශනාවන් අහලා තේරුම් ගන්න පුළුවන්. එතකොට අප විසිනුත් සිද්ධ කරපු දේශනා පෙළක් තියෙනවා ධම්මවිචය. ධම්මවිචය කියන නමින් දේශනා 50ක් තියෙනවා අන්තර්ජාලයේ සියස රූපවාහිනී නාලිකාවේ අපි කරපු දේශනා පෙළ. එතකොට මේ දේශනා පෙළෙහි මේ මූලික කාරණා තමයි අපි පැහැදිලි කරලා තියෙන්නේ. ඒ කියන්නේ හේතුඵල හේවත් පටිච්චසමුපාද ඊළඟට ත්‍රිලක්ෂණය චතුරාර්ය සත්‍ය ඊළඟට බෝධිපාක්ෂික ධර්ම ප්‍රධාන වශයෙන්ම සතර සතිපට්ඨාන මේ මූලික කාරණා පිළිබඳව කරපු අනුපිළිවෙල දේශනා 50ක් තියෙනවා. එතකොට ඒ බඳු දේශනා වලින් හෝ වෙනත් දේශනා වලින් හෝ පොතපත තුලින් හෝ අපි මූලික වශයෙන් හඳුනා ගන්නට ඕන මේ ප්‍රධාන સિદ્ધාන්ත හතර හරියට નિවරදිව નિරවුල්ව වටහා ගන්න. ඊට පස්සේ තමයි ඒවා අහලා ඊට පස්සේ ඒවා ගැන හොඳට හිතලා තේරුම් අරගෙන ඊට පස්සේ තමයි භාවනාමය වශයෙන් අපිට සති සම්පජඤ්ඤයෙන් ඒ ක්‍රම උපයෝගී කරගෙන මේ නාම රූප ධර්ම පිළිබඳව අධ්‍යයනයක් කරන්න පුළුවන්. ඉතින් අපි ඒක අහලත් නැත්නම් හරියට හරියට අපි හිතලා කල්පනා කරලා තේරුම් අරගෙනත් නැතිනම් අපිට ඒක භාවනාමය වශයෙන් සති සම්පජඤ්ඤය අවදි කරන්න යොදා ගන්න බෑ. ඒ නිසා තමයි බුදුදහමේ පෙන්වන්නේ සුතමය ඥානය අවශ්‍යයි, චින්තාමය ඥානය අවශ්‍යයි. මේ දෙක තියෙන කෙනෙකුට තමයි භාවනාමය වශයෙන් මේ ඥානය අවදි කරන්නට පුළුවන් වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට අපේ මනස තුල මේ අමෝහය හේවත් ප්‍රඥාව අවදි කරන ප්‍රධාන ක්‍රම හතරක් තියෙනවා. ඒ හතර තුලින් තමයි එක් එක්කෙනාගේ ප්‍රමාණයට මේ ප්‍රඥාව අවදි වෙන්නේ. ඉතින් එහෙම අවදි වෙනකොට ඒක බෞද්ධයින්ට පමණක් නෙමෙයි අබෞද්ධයෙක් තුලත් අවදි වෙන්නට පුළුවන්. නමුත් ඒ අබෞද්ධයා තුල අවදි වෙන ප්‍රඥාව හෙවත් ඥාණය සම්පූර්ණ ත්‍රිලක්ෂණය විනිවිද දකින්නට සමත් වෙන්නේ නැහැ. සම්පූර්ණ පරමාර්ථ ධර්ම විනිවිද දකින්නට සමත් වෙන්නේ නැහැ. ඒ වගේම චතුරාර්ය සත්‍ය දකින්නට සමත් වෙන්නේ නැහැ. අර හේතුඵල සහ අනිත්‍ය දුක්ඛ පිළිබඳව යම් ප්‍රමාණයක වැටහීමක් ඇති වෙමින් බෞද්ධ නොවන කෙනෙකුට ප්‍රඥාව යම් ප්‍රමාණයකට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒතර බෞද්ධ වෙච්ච පමණට මේ ප්‍රඥාව ගැඹුරින් ඇති වෙනවා කියලා නියමයක් නැහැ. මොකද බෞද්ධ කියලා අපි නමක් හැදුවට ලේබලයක් ගැහුවට ඒ ලේබලේ ප්‍රමාණවත් නැහැ ප්‍රඥාව ඇති වෙන්න. ප්‍රඥාව ඇති වෙන්න නම් අර ක්‍රම හතරට අපේ මනස පුහුණු කරන්න ඕන. මොකද්ද ක්‍රම හතර? හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන්, චතුරාර්ය සත්‍ය වශයෙන්, පරමාර්ථ ධර්ම වශයෙන් මේ නාම රූප ධර්මයන් පිළිබඳව අහලා තේරුම් ගන්න, හිතලා තේරුම් ගන්න සහ සති සම්පජඤ්ඤයෙන් ඒවා විභේදනය කරලා, විභජනය කරලා, විශ්ලේෂණය කරලා විදර්ශනා කරන්නට අපේ සිත පුහුණු කරන්නට ඕන. එහෙම පුහුණු කරන කෙනා තමයි වචනේ පරිසමාප්තාර්ථයෙන් බෞද්ධයා කියලා හඳුන්වන්නට පුළුවන් වෙන්නේ. එහෙම නැතුව යම්කිසි කෙනෙක් බෞද්ධ පවුලක ඉපදිලා පරම්පරාව අනුව තමන් බෞද්ධ පවුලකට ඇතුළත් වෙලා තෙරුවන් සරණ ගිහිල්ලා කුසල් දහම් කරපු පමණට ඒතනත්තාට යම් ප්‍රඥාවක් තියෙනවා. තෙරුවන් සරණ යාම කියන එක තමන් හරියට දැනගෙන කරනවා නම් එතන ඒ තනත්තාට අනිත් කෙනෙකුට වඩා ප්‍රඥාවක් තියෙනවා. හැබැයි ගතානුගතිකව නම් අපි තෙරුවන් සරණ එළඹුනේ ඒ කියන්නේ මව්පිය પરම්පරාවෙන් එන ආభాෂයත් එක්කලා නම් අපි එතනට ගියේ එතකොට ඒ තරත්තා බෞද්ධය කියලා පිහිටක් තියෙනවා රැකවරණයක් තියෙනවා හැබැයි එහෙම බෞද්ධ වීම ප්‍රඥාව අවදි වෙන්න විශේෂ සාධකයක් වෙන්නේ නැහැ මේක පටලවා ගන්න නැතුව අපි පරිස්සමෙන් තේරුම් ගන්නවා. පරම්පරාවෙන් එන මව්පියන්ගේ ආభాෂය නිසා හරියම් කිසි කෙනෙක් බෞද්ධ වෙනවා නම්, තෙරුවන් සරණ යනවා නම්, එතනටට ඒක ලොකු පිහිටක්. ඒක ලොකු රැකවරණයක්. ඒක ලොකු ආරක්ෂාවක්. පව්කම් වලින් වළකින්න, කුසල් දහම් කරන්න, නිවන් මඟට යොමු වෙන්න ඒක ලොකු බලපෑමක් ඇති කරනවා. ඒක සුළුපටු කාරණයක් නෙමෙයි. නිසා උපතින් බෞද්ධ වීම, උප්පැන්නෙන් බෞද්ධ, උප්පැන්නේ බෞද්ධ කියලා කතාවක් නැහැ. නමුත් සමහර කතාවට කියනවනේ උප්පැන්නෙන් බෞද්ධ, පරම්පරාවෙන් බෞද්ධ, උපතින් බෞද්ධ කියලා. ඒක හැල්ලු කොට සලකන්නට පුළුවන් කාරණයක් නෙමෙයි. ඒක සුවිශේෂ වරප්‍රසාදයක්. මේ තෙහෙතදිත් අපි කතා කරලා තිනවා අර කිරිවවුල්ලු 500ක් ගල්ලෙනේ ඉන්නකොට ස්වාමින්වහන්සේලා සතිපට්ඨානේ සජ්ජායනා කරලා එතකොට කිරිවවුලන්ට සතිපට්ඨානේ තේරෙන්නේ නැහැ. ඒ තිරිසන් සතුට. නමුත් අර ඒ සජ්ජායනේ නැවත නැවත ඇහෙනකොට ඒ හඬ ස්පර්ශ වෙලා ඒක මැරෙන මොහොතේ සිහිපත් වෙලා පෙර සසරේ කුසල් අවදි වෙලා ඊළඟ භවයේ මනුලොවට පැමිණිලා ඊට පස්සේ අය තරුණයින් බවට පත් වෙනකොට යලි අවස්ථාවක අහම විදිහට සතිපට්ඨානය අහන්නට ලැබිලා අර සාංශාරික පුරුද්ද මතුවෙලා ඒක තමන් හොඳට අහලා පළපුරුදු හොඳටම දන්න දෙයක් වගේ තමන්ට සමීප දෙයක් වගේ දැනිලා ඒ ඔස්සේ හොයාගෙන ගිහිල්ලා මහාන වෙලා ඊපස්සේ භවයේ රහත් වෙන්න පවා ඒ අයට උපකාර වෙනවා අර අහඹු විදිහට සතිපට්ඨානේ ඇහෙන්න සැලසී. එතකොට මේ බෞද්ධ වෙලාවත් උපතින් බෞද්ධ වෙලාවත් උපැන්නෙන් බෞද්ධ වෙලාවත් නෙමෙයි මනුස්ස වෙලත් නෙමෙයි නිකන් තිරසන් සත්තු කිරිවවුල්ලු හැටියට අර ගලේ එල්ලිලා ඉඳලා අහඹු විදිහට අර සතිපට්ඨානය කනට වැටිච්ච එක එතකොට සතිපට්ඨාන කතාවක් තේරෙන්නේ නැහැ නිකන් ඒ ශබ්ද තරංග ටික විතර කනට වැටිලා ඉච්චර යහපතක් කරගන්න පුළුවන් වුණා නම් අපි බුද්ධෝත්පාද කාලයක ඉපදිලා මනුෂ්‍යාත්ම භාවයක් ලබලා අංග ප්‍රත්‍යංග විකෘති නොවි සුදුසු ප්‍රදේශයක ඉපදිලා සත්පුරුෂ බෞද්ධ මව්පියන්ට දාව ඉපදිලා ඒ මව්පියන්ගේ ආభాෂය ලබලා කුඩා කාලේ ඉඳලා තෙරුවන් වන්දනා කරන්න පන්සල් යන්න පුරුදු වෙලා මේ බණ දහම් ඇහෙන්න අවස්ථාව සැලස ධර්ම ශ්‍රවණය සත්පුරුෂ ආශ්‍රය ධර්ම ශ්‍රවණය කියන සාධක දෙකම ලැබිලා එතකොට මේ කරුණු ටික මෙහෙම ලැබීම සුළු කාරණයක් නෙමෙයි මේක සසරේ කරන ලද ලොකු කුසල විපාකයක් වාසනා ගුණයක් අපිට මේ උරුම වෙලා තියෙන්නේ. ඒකෙන් යම්කිසි කෙනෙකුට පව්කම් වලින් වළකින්න කුසල් කරන්න වගේම නිර්වාණගාමිනී මාර්ගයට යොමු වෙන්න ප්‍රාර්ථනා ගොඩ නැගෙන්න ඒවා හේතුවක් වෙනවා. හැබැයි ඔය ටික කොහොම වෙච්ච පමණින් ප්‍රඥාව අවදි වෙනවා කියලා නියමයක් නැහැ. ප්‍රඥාව අවදි වෙන්නේ මේ සාධක ටික මූලික කොටගෙන අපි අපේ මනස මෙහෙවන ස්වરૂපයත් එක්ක. ඔය සාධක ටික සියල්ලම තියෙන කෙනා අඥාන විදිහට කටයුතු කරන්න පුළුවන් යම් යම් අවස්ථා. හේතුඵල දකින්නෙත් නැතුව ත්‍රිලක්ෂණ දකින්නෙත් නැතුව චතුරාර්ය සත්‍ය පිළිබඳ අදහසකුත් නැතුව පරමාර්ථ ධර්ම කතාවකුත් නැතුව මමත්වයෙන් තෘෂ්ණාවෙන් ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ගැටීමෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඉතින් අර එහෙම වෙනකොට තමන් බෞද්ධෙක් වීම නිසා බරපතල අපරාධ වලට පෙළඹෙන්නේ නැහැ. අකුසල් වලින් වළකින්න පුළුවන්. කුසල් වලට යොමු වෙන්න පුළුවන්. එතකොට පසුව හරි ධර්මයේ පිළිබඳව හිතන්න පෙළඹෙන්න පුළුවන්. හැබැයි ඒ මොහොතේ අපේ මනසේ මේ අමෝහ චෛතසිකය මතුවෙනවද නැද්ද කියන කාරණේට බෞද්ධ වීම බෞද්ධ පවුලක ඉපදීම තෙරුවන් සරණ ගිහින් තිබීම පමණක් එතරම්ට ප්‍රමාණවත් වෙන්නේ ඒ තෙරුවන් සරණ මත පිහිටලා අපි සති සම්පජඤ්ඤය අවදි කරන්නට ඕන ඒ සම්පජඤ්ඤය අර ක්‍රම හතරට. එතකොට බුදුරජාණන් වහන්සේගේ පිහිට ධර්මයේ පිහිට ධර්මයේ පිහිට කොහොමද ලැබෙන්නේ යෝ ධම්මං පස්සති සෝමං පස්සති යමෙක් ධර්මයේ දකින්න උත්සාහ කරනවා නම් දකින්නවනම් එතනත්ත තමයි බුදුරජාණන් වහන්සේ දකින්නේ ඊළඟට ධම්මෝ හවේ රක්කති ධම්මචාරී ඒ ධර්මයේ පිහිටලා ඒ ධර්මයට අනුව ක්‍රියා කරනකොට තමයි ධර්මයෙන් අවශ්‍ය රැකවරණය ලැබෙන්නේ එහෙම නැතුව මේ බෞද්ධ වෙච්ච පමණට නෙමෙයි ඒ නිසා අපි මේ කාරණා දෙක හොඳට තේරුම් ගන්නට ඕන. අද සමාජයේ සමහරු බෞද්ධ වීම කියන කාරණය උපතින් බෞද්ධ වීම, પરම්පරාවෙන් බෞද්ධ වීම කියන හරියට හැල්ලු කොට සලකනවා. ඒක එහෙම හැල්ලු කරන්න පුළුවන් කාරණයක් නෙමෙයි. අතිශයින්ම වාග්ය සම්පන්න වාසනාවන්ත අවස්ථාවක්. හැබැයි මේ වාග්ය වාසනාව ඒ විදිහෙන් ලැබුණයි කියලා සියලු දෙනාම ඒකෙන් විමුක්ති මාර්ගයට යොමු වෙන්න ප්‍රඥාව 100%ක් අවදි කරගන්නවා කියලා නියමයක් නැහැ. දැන් මහදන සිටු පුත්‍රයා කියලා කියන්නේ සසරේ මනස වැඩූ කෙනෙක්, නිවන් දකින්න තරම් සුදුසුකම් ඇති කෙනෙක්. නමුත් නිවන් අවබෝධ කළේ නැහැ. සෝවාන් ඵලයටවත්පත් උන්නේ නැහැ. ඒ මොකක් නිසාද? ඒ සාංශාරික සාධක ටික ඔක්කොම තිබුණා වුණත් මේ භවයේ සාධක පතු කරගත්තේ නැහැ. යම් කෙනෙකුට මේ භවයේ සාධක ටිකත් ගොනු වෙලා තියෙන්නට පුළුවන්. ඒ සාධක ටික ඔක්කොම ගොනු වුණාම තමයි ඒක හඳුන්වන්නේ ෂණ සම්පත්තිය කියලා. ෂණ සම්පත්තිය තිබුණා වුණාට ඒකෙන් ප්‍රයෝජන ගන්නෙ නැත්නම් ප්‍රයෝජන ගන්න නම් යෝනිසෝ මනසිකාරය ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන වැඩ දෙක එකට එකතු වෙනවා. එතකොට බුද්ධෝත්පාද කාලය, මනුෂ්‍යාත්ම භාවයක ඉපදීම, එතකොට අංග ප්‍රත්‍යංග විකෘති නොවි පහළ වීම සුදුසු ප්‍රදේශයක ඉපදීම සත්පුරුෂ ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණය මේ කරුණු එකතු වෙනකොට ඒතනත්තාට ෂණ සම්පත්තිය සැලසීලා තියෙනවා. හැබැයි ෂණ සම්පත්තියෙන් ඒතනත්තා හැබෑවටම ප්‍රඥාව අවදි කරගෙන විමුක්ති මාර්ගයට යොමු වෙනවද නැද්ද කියන ටික තීරණය වෙන්නේ අර ඉතිරි සාධක දෙකත් එක්කලා. යෝනිසෝ මනසිකාර ධම්මානුධම්ම පටිපත්. ඉතින් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ විමුක්තියට අත්‍යවශ්‍ය ගුණාංග හැටියට සෝවාන් අංග හැටියට එව නැත්තම් සෝවාන් මග වැඩිම සඳහා අත්‍යවශ්‍ය අංග හතරක් හැටියට තථාගතයන් වහන්සේ දේශනා කරනවා සත්පුරුෂ සංසයෝ සද්ධම්ම සවණං යෝනිසෝ මනසිකාරෝ ධම්මානුධම්ම පටිපatti සත්පුරුෂ ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරය සහ ධර්ම ධර්ම ප්‍රතිපatti මේකෙන් කරුණු දෙකක් පරිබාහිර කාරණා මොනවද සත්පුරුෂ ආශ්‍රය සහ සද්ධර්ම ශ්‍රවණය කියන ටික පිටින් ලැබෙන ප්‍රත්‍ය. හැබැයි තමන් තුළින් ක්‍රියාත්මක වෙන්න ඕන දේ තමයි යෝනිසෝ මනසිකාර සහ ධර්මානුධර්ම ප්‍රතිපද. ඉතින් බෞද්ධයෙක් වුණාම ඒ බෞද්ධයාට අර බාහිර ප්‍රත්‍ය දෙක ලැබෙනවා. ඒක ලොකු භාග්යයක්. සත්පුරුෂ ආශ්‍රය ලැබෙනවා, සද්ධර්ම ශ්‍රවණය ලැබෙනවා. එතකොට මේ මේ භාග්ය ලැබුණාම ඉතුරු කරුණු දෙක තමන් පුහුණු කරන ප්‍රමාණය මත තමයි එතනත්තාගේ අමෝහය, ප්‍රඥාව වර්ධනය වීම තීරණය වෙන්නේ. සත්‍යෝනිසෝ මනසිකාර සහ ධර්මානුධර්ම ප්‍රතිපත්තියත් එක්ක. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕන බෞද්ධ නොවන කෙනෙකුගේ සිත්වල පවා ප්‍රඥාචෛසිකය ඇති වෙනවා යම් යම් ප්‍රමාණයකට. එතකොට බෞද්ධයෙකුගේ සිත්වල ප්‍රඥාචෛසිකය ඇති වෙනවා යම් යම් ප්‍රමාණයකට. හැබැයි ඒක වර්ධනය කරලා විමුක්තියට අදාළ දැන් මහානායක හඳුරු මෙතන පැහැදිලි කරන හැටියට ආර්ය සත්‍ය වසාලන මෝහාන්ධකාරය දුරු කරන ආලෝකයක් හැටියට ඒක මතු කරන්න ඕන නම් ආර්ය සත්‍ය පිළිබඳව තේරුම් අරගෙන ඒ පිළිබඳව අවධානය යොමු කරලා ඒ සුතමයේ වශයෙන්, චින්තාමයේ වශයෙන්, භාවනාමයේ වශයෙන් අපේ මනස පුහුණු කරන්නට ඕන. අන්න ඒ ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ යෙදෙන ප්‍රමාණයට තමයි එතනත්ගේ ප්‍රඥාව අවදි වෙන්නේ. එතකොට එතනින් එහාට මහානායක හාමුදුරුවෝ දැන් උන්වහන්සේ කියනවානේ මෙතන අමෝහය සෝබන සාධාරණ චෛසිකයක් නොවුනට මෙතන්දිම මේක පැහැදිලි කරන්නේ මේ අලෝභ අදෝස කියන චෛතසික දෙක පැහැදිලි කරන තැනම මේ අමෝහ චෛතසිකේ පැහැදිලි කළාම සුඛාවබෝධය කියන්නේ පහසුවෙන් කරුණු අවබෝධ කරගන්නට ඒක උදව්වක් වෙනවා. ඒ උදව් වෙන්නේ කොහොමද? උන්වහන්සේ මෙතනදී අත්තසාලිනේ කියන ධම්මසංගිනේ අට කතාවේ දැක්වෙන විස්තරයක් උන්වහන්සේ එතනින් එහාට පැහැදිලි කරනවා මේ ලෝභ ද්වේෂ මෝහ අලෝභ අද්වේෂ අමෝහ කියන අකුසල මූලයන් සහ කුසල මූලයන්ගේ ක්‍රියාකාරීත්වය ප්‍රධාන වශයෙන්ම මෙතන කතා කරන්නේ අපි කුසල මූලයන් තුන ගැනනේ අලෝභ අද්වේෂ අමෝහ. ඒ අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල මූලයන් තුන අපට ඒ ඒ කුසල ක්‍රියාවන්හිදී උපයෝගී වෙන්නේ කොහොමද කියන කාරණා. එතකොට මේ විග්‍රහය දල විග්‍රහයක්. ඒ කියන්නේ ඒක සූක්ෂමව මේ ධර්මයේ පමණයි මේකට උදව් වෙන්නේ කියන කතාව නෙමෙයි බහුල භාවය. දැන් අපි පටවි ධාත් දැන් මහ පොළව ගත්තාම මහ පොළවට පටවි කියනවා. පටවි කියන්නේ එතන පටවි විතරක් තියෙන නිසා නෙමෙයි. පටවි ආපෝ තේජෝ ආයෝ වර්ණ ගන්ධ රස ඕජා ඔක්කොම තියෙනවා. හැබැයි පටවි කියන්නේ පටවි ගුණේ බහුල නිසා. අපි ජලයට ආපෝ ධාතුව කියලා කියනවා. ආපෝ ධාතුව කියන්නේ එතන ආපෝ විතරක් තියෙන නිසා නෙවෙයි. එතනත් පඨවි ආපෝ තේජෝ ආයෝ වර්ණ ගන්ධ රස ඕජ ඔක්කොම තියෙනවා. හැබැයි ආපෝ ධාතුව කියලා කියන්නේ ආපෝ ගුණය බහුලව තියෙන නිසා. ගින්නට තේජෝ කියලා කියනවා. ඒ ගින්නෙහි තේජෝ විතරක් තියෙන නිසා එතනත් සුද්දාෂ්ටකම තියෙනවා. හැබැයි තේජෝ බහුලයි. සුලගදී අපි වායෝ ධාතුව කියලා කියනවා. එතන වායෝ ධාතුව විතරක් නෙවෙයි සුද්දාෂ්ටකයම තියෙනවා. මේ වායෝ බහුලයි. අන්න ඒ වගේ ඒ බහුල භාවය සලකාගෙන අපි ඒ නම් වලින් කතා කරනා වගේ අත්තසාලිනේ අට කතාවේ මේ අලෝභ අද්වේෂ අමෝහයන්ගේ බහුල යෙදීමත් එක්කලා ඒවා කවර කවර අවස්ථාවල කෙබඳු කුසල ධර්මයන්ටද පාදක වෙන්නේ මූලික වෙන්නේ කියන විග්‍රහයක් කරනවා. නායක හඳුරෝ එහිදී මේක ඇතුළත් කරලා තිනවා. ඒකත් අපිට දැන ගැනීම ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් මේවා එක පාට සියල්ල මතක තියාගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි අහලා හරි තියෙනකොට නැවත නැවත මේ පොත ළඟ තියාගෙන යලි යලි කියවලා බලලා මේ කරුණු වටහා ගන්න එක උදව්වක් වෙනවා. මහන්සේ පැහැදිලි කරනවා හිදී අලෝභාදී ධර්ම තුන අතුරින් අලෝභය මසුරු බවට ප්‍රතිපක්ෂය. අදෝෂය දුසිල් බවට ප්‍රතිපක්ෂය. අමෝහය කුසල ධර්ම විශේෂෙහි අභාවනාවට ප්‍රතිපක්ෂය. දැන් මසුරු බව කියලා කියන්නේ තමන් සන්තක දේ වෙනත් කෙනෙකු පරිහරණය කරනවා දකින්න කැමති වෙනත් කෙනෙකුට දෙන්න කැමති නැහැ. මසුරු බව. එතකොට මේ මසුරු බවට ප්‍රතිපක්ෂ ධර්මයක් තමයි අලෝභය. දැන් අපි මච්චරිය පිළිබඳව කතා කරනකොට පැහැදිලි කළා. ඒ මච්චරිය නැමැති ධර්මය ලෝභයට තමයි පක්ෂපාත. එතකොට ලෝභයට පක්ෂපාතයි. හැබැයි ඒක ධර්මයක් හැටියට යෙදෙන්නේ මච්චරිය ද්වේෂමූලික සිතේ. ද්වේෂමූලික සිතේ චෛතසිකයක් හැටියට යෙදුනට ඒක ලෝභයාගේ මනසත් එක්කේ ලෝභකමත් එක්ක තමයි ඒක වර්ධනය වෙන්නේ. ලෝභකමෙන් තමයි ඒකට සහාය ලැබෙන්නේ. දැන් ක්‍රියාත්මක වෙන්නේ ද්වේෂමූලික සිතේ. එතකොට අලෝභය අලෝභය ඒ මසුරු බවට ප්‍රතිපක්ෂයි. ඒ මසුරු බවට ප්‍රතිපක්ෂ වෙන්නේ අර ලෝභයෙන් තමයි මේ මසුරු බව උත්තේජනය කරන්නේ. මසුරු බව පෝෂණය කරන්නේ. මසුරු බවට ශක්තිය සපයන්නේ ලෝභයෙන්. ලෝභියාට තමයි බලවත්සේ මසුරු බව ඇති වෙන්නේ. ඒතොර ඇති වෙන අවස්ථාව ද්වේෂමූලික සිතක්. ඒක වෙනම කාරණයක්. ඒක අපි මච්චරේ පිළිබඳව සාකච්ඡා කරනකොට පැහැදිලි කළා. ඒතොර නමුත් ඒක පාදක වෙන්නේ ක්‍රියාත්මක වෙන්නේ ලෝභය ඇති තැනැත්තාගේ මනසේ. එතකොට අලෝභය කියන ධර්මයේ යම් කෙනෙකුගේ මනසේ මතුවෙනවා නම් ඒක මච්චරයට ප්‍රතිවිරුද්ධ ධර්මයක්. අලෝභය මතුවෙන තැනැත්තා Taman සන්තකදී මසුරුකමින් භුක්ති විඳින්නේ නැහැ. ඒක අනිත් අයට දෙන්න කැමති. අනිත් අය පරිහරණය කරනවා දකින්නට කැමති. අනිත් අයට සහාය වෙන්න උදව් කරන්න කැමති. දන් දෙන්න කැමති. එතකොට ඒ අලෝභය ඒ නිසා මසුරු බවට ප්‍රතිපක්ෂයි. අදෝෂය දුසිල් බවට ප්‍රතිපක්ෂයි. අද්වේෂය දුස්සීල භාවයට. ඇයි එහෙම කියන්නේ? යම් කිසි කෙනෙකුට ද්වේෂය මතුවෙනකොට තමයි ඒ තනත්තා ප්‍රාණඝාත ආදී අකුසල් වලට බහුලව පෙළඹෙන. එතකොට දැන් මම ඒකයි කිව්වේ දැන් මේ කියන කාරණා මේ දල වශයෙන් මේ පැහැදිලි කරන්නේ මේ බෙදීම් කරන්නේ එහෙම නැතුව අදෝෂයේ දුසිල් බවට ප්‍රතිපක්ෂයි කියලා කිව්වහම ද්වේෂය නිසාම පමණයි දුසිල් බව ඇති වෙන්නේ. එතකොට ද්වේෂය නැත්තම් දුසිල් බව නෑ එහෙම කතාවක් නෙමෙයි මේ කියන්නේ. දුස්සීල බවට තව චෛසික බොහොමයක් හේතු වෙනවා. හැබැයි මේ යම්කිසි ක්‍රමයකට මේ බෙදා දක්වනකොට මේ ධර්මය මේකටයි වඩාම හිතකර කියලා දක්වන ක්‍රමයක් මේ. එතකොට අලෝභය මසුරු බවට ප්‍රතිපක්ෂය අදෝසේ දුසිල් බවට ප්‍රතිපක්ෂය අමෝහය කුසල ධර්ම විශේෂෙහි අභාවනාවට ප්‍රතිපක්ෂය මොකද අභාවනා කියන්නේ භාවනාවට ප්‍රතිවිරුද්ධ ගතිය තමයි අභාවනා භාවනා කියලා කියන්නේ වඩනවා වර්ධනය කරනවා දියුණු කරනවා එතකොට ප්‍රඥා අමෝහේවත් ප්‍රඥාව තමයි කුසල ධර්මයන්ගේ භාවනාවට කුසල භාවනාවට චිත්ත භාවනාවට හිතකර ධර්මය ප්‍රඥා. එතකොට ඒ ප්‍රඥාව තියෙනවා නම් කුසල කුසල ධර්මයන්හි අභාවනාවට ප්‍රතිවිරුද්ධයි. ඒ කියන්නේ කුසලයන් නොවඩා සිටීම කියන කරුණට ප්‍රතිවිරුද්ධව කුසලයන් වැඩිම කියන කාරණයට අනුබල දෙනවා අමෝහයහිවත් ප්‍රඥා. ඊළඟට තවද අලෝභය දාන හේතුය. අදෝසය සීල හේතුය. අමෝහය භාවනා හේතුය. දැන් අරකම අනිත් පැත්තට කියනවා අලෝභය දන් දීමට හේතු වෙනවා අද්වේෂය සිල් රැකීමට හේතු වෙනවා අමෝහය භාවනාවට හේතු වෙනවා තවද ලෝභියා ඒ ඒ වස්තුන් හා පුද්ගලයන් පමණ ඉක්මවා උසස් කොට සිතන්නේ ලෝභය ඇති තැනැත්තා ලෝභයෙන් ඇලුනහම වස්තුන් සහ පුද්ගලයන් ප්‍රමාණ අතික්‍රාන්තව වර්ණනා කරනවා අගය කරනවා උසස් කොට සලකනවා ඇයි සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ ඒ කාමයේ කැමැති බව කියලා කියන්නේ පුද්ගලයාගේ හෝ ද්‍රව්‍යයේ ඇති විශේෂත්වයක් නෙමෙයි ඒ පුද්ගලයා සහ ද්‍රව්‍ය තමන් ඒකට තමන් කැමති තමන් කැමති වෙච්ච ගමන් ඒ කැමති දේ පිළිබඳව වැඩිපුර කතා කරනවා වැඩිපුර වර්ණනා කරනවා. දැන් යම් කිසි කෙනෙක් යමක් පිළිබඳව වැඩිපුර වර්ණනා කරනකොට අපිට තේරුම් ගන්න පුළුවන් එක පැත්තක් තමයි ඒ පුද්ගලයා ඒකට ගොඩක් ආසක්තයි. ඒක ගැන උනන්දු වෙනවා. ඒකට කැමැත්තක් තියෙනවා කියන කාරණේ. එතකොට ඒක එහෙමම නොවෙන්න අවස්ථාවක් තියෙනවා. යම් කිසි කෙනෙක් යමක් පිළිබඳව වැඩිපුර අගය කරන්නට පුළුවන් අවශ්‍යතාවය මත අනිත් අය ගුණයට පොළඹවන්න අනිත් අය ඒ දිශාවට නම්වන්නට එහෙම නැත්නම් ಗುಣගරුක භාවය මත එහෙම තවත් විවිධ කරුණු තියෙන්නට පුළුවන් හැබැයි මේ ලෝභයෙන් යම් කිසි දෙයක් පිළිබඳව පුද්ගලයෙක් පිළිබඳව ඇලුනහම නිකම් ප්‍රමාණිකව ඒ පිළිබඳව වර්ණනා කරනවා දැන් අර ಗುಣගරුක භාවයෙන් අගය කරන තැනත්තා ඒක ගුණය දැනගෙනයි අගය කරන්නේ. එතකොට එතන තියෙන්නේ සමතුලිත බව. ඊළඟ අනිත් කෙනා යහපතට ගුණයට පොළඹවන්නට කතා කරනකොට එතනත් යම්කිසි සමතුලිත බවක් තියෙනවා. හැබැයි මේ ලෝභයෙන් අන්ධ වුනහම ඒ තනත්තාට ඒ ද්‍රව්‍ය, ඒ වස්තුව ලෝකේ තියෙන හොඳම දේ, එකම දේ, ඒක නැති වුණොත් ජීවත් වෙලා වැඩකුත් නැහැ වගේ අන්න එහෙම තමයි දැනෙන්න ගන්න. එතකොට ලෝභයා ඒ ඒ වස්තුන් හා පුද්ගලයන් පමණ ඉක්මවා උසස් කොට සිතන්නේ. අලෝභය කරනකොට පමණ නොඉක්මවා සිතන්නේ. දුෂ්ට පුද්ගලයා අනුන්ගේ මහත් වූ ගුණයද සුළු කොට සලකන්නේ. අදෝෂය කරනකොටගෙන ගුණයෙන් අඩු නොකොට ඇති සැටියට ගන්න. දැන් මේවා ඊටාම සියුම් කාරණා. ඒවා තේරුම් ගන්න. තේරුම් ගත්තාම අපිට පුද්ගල චරිත හඳුනා ගන්නට මේ මේ විග්‍රහය ඊටාම හොඳ කාරණයක්. ඉතින් ඒකෙදි අපි නිකන් එකපාරට අහවලා නම් ලෝභියෙක් අහවලා නම් ගුණවතෙක් කියලා අනුම්මනින්න නෙමෙයි. ඉස්සල්ලාම තමන්ව මැනගන්න ඕන මේ ධර්ම වලින්. මේ කියන ඒවා මගේ ළඟ මොනවද තියෙන්නේ? ඊළඟට මගේ ළඟ තියනවා කියන්නේ එක්කෙනෙක් තුල හරියටම නිකන් ස්ථාවරව කොන්ක්‍රීට් එකක් දැම්මා වගේ මේවා තියෙන්නේ නැහැ. විටින් විට වෙනස් වෙනවා. එතකොට මේ අවස්ථාවේ මගේ මනසේ මේ මොකද්ද ක්‍රියාත්මක වෙන ධර්මය? යම්කිසි පුද්ගලයෙක් ගැන, ස්ථානයක් ගැන, ද්‍රව්‍යයක් ගැන, කෑමක් ගැන අපි නැවත නැවත වර්ණනා කරනවා නම් වැඩිපුර හිතෙනවා නම් ඒ මොකද්ද? ඒ ලෝභය කරනකොටගෙන තමයි මේ සිද්ධිය සිද්ධ එතකොට මේ ලෝභය කරනකොටගෙන දැන් මගේ මනසේ මේ කාමච්ඡන්දයක් ඇති වෙලා තියෙන්නේ කියලා හඳුනා ගන්නට හොඳ ක්‍රමයක් තමයි ඒ ඒ ස්වභාවය ඉක්මවා ප්‍රමාණ අතික්‍රාන්තව වන්නාකේ. අර අපි නිතරම කියන්නේ උදාහරණයක් හැටියට අර අම්මා කෙනෙක් අපි හිටපු ගල්ලෙනට අම්මා කෙනෙකුයි දුවකුයි කඩන පින්කමට ආපු වෙලාවේ ගල්ලෙන දැකලා ඒ පරිසරය දැකලා මොහ නොසෑහෙන්න ඒ පිළිබඳව වර්ණනා කළා ඔච්චර වටින තැනක්ද මෙහෙම තැනක් තියෙනවා කියලා හිතා ගන්නත් බෑ මේ ප්‍රදේශයේ ඔබ වහන්සේට මේ වගේ තැනක් ලැබිච්ච එක කොච්චර දෙයක්. ඉතින් ඔහම අර වචන මදි කියාගන්න. ඒ තරම් ඒක වර්ණනා කරනවා. එතකොට ඒ වර්ණනා කරපු තැන මොකද්ද තියෙන්නේ? අර Taman ඒකට ඇලිලා බැඳිලා. එතකොට අන්න ඒ වගේ අපේ මනසට මොකක් හරි සීමාතික්‍රාන්තව වර්ණනා කරන ගතියක්. එහෙම හිතෙන ගතියක් එනවනම් ආ කියන්නේ දැන් මගේ මනසේ මේ කාමච්ඡන්දය ඇති වෙලා තියෙන්නේ. ඊළඟට දුෂ්ට පුද්ගලයා අනුන්ගේ මහත් වූ ගුණයද සුළු කොට සලකන්නේ. සමහර වෙලාවට අපි දකිනවා කොච්චර හොඳ ගුණයක් තියෙනවා ඒක නිකන් බොහොම ලඝු කොට සුළු කොට ඒක මොකද්ද කියලා අර පොඩි දුර්ගුණය පවා මතු කර කර දකින. එතකොට ඒකත් විවිධ කරුණු මත එහෙම වෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් එහෙම වෙන්න පුළුවන් ද්වේෂයත් එක්කලා. ඒතර ද්වේෂය ඇති තැනත්තා අනිත් කෙනාගේ ගුණය මතු කරන්න ලෑස්ති නැහැ. දුර්ගුණය තමයි මතු කරන්නේ. ඒ නිසා දුර්ගුණය මතු කරනවා යහ ගුණය යටපත් කරනවා. දන දනවා. හිතාමතාම. ඒක තමයි දුෂ්ටයාගේ ස්වභාවය. අදෝෂය ඇති තැනත්තා අදෝෂය කියලා කියන්නේ එතකොට මෙත්තාව ඇති තැනත්තා අනිත් කෙනාගේ සුළු ගුණය පවා ගුණය හැටියට දකිනවා මහත් දුර්ගුණයක් තිබ්බා වුණත් ඒක ගැන ගැටෙන්නට යන්නේ නැහැ. එතකොට අදෝෂය කරනකොටගෙන ගුණයෙන් අඩු නොකොට ඇතිසැටියට ගන්නේ. අමෝහය කරනකොටගෙන කාරණේ නොවරදවා ගන්නේ. එතකොට අමෝහය හේවත් ප්‍රඥාවෙන් කරුණු වරදවා ගන්න නැතුව පටලවා ගන්න නැතුව ඒවා ඇති සැටියේ යථා ස්වභාවයෙන් තේරුම් ගන්නට ප්‍රඥාව උදව් තවද අලෝභයෙන් ඇත්තා වූ වරද වරදක් ලෙස පිළිගනී. ලෝභී පුද්ගලයා විද්‍යමාන දෝෂය වසයි සංගවයි. එතකොට අලෝභයෙන් ඇත්තා වූ වරද වරදක් ලෙස පිළිගන්නවා. හැබැයි ලෝභය ඇති පුද්ගලයා විද්‍යමාන දෝෂය පවා වහනවා, සංගවනවා. එතකොට විද්‍යමාන දෝෂය සංගවනවා කියලා කියන්නේ මොකද්ද? ඒකට කියනවා මායාව කියලා. එතකොට යම්කිසි කෙනෙක් තුළ ඒ මායා ගුණය ඇති වෙන්නේ මායාව කියලා කියන්නේ තියෙන වැරද්ද වහන ගතිය. කෛරාටිකකම කියලා කියන්නේ නැති ಗುಣ ප්‍රකට කරන ගතිය. ඒතර යම් කිසි දෙයක නැති දේවල් පෙන්නනවා මතු කර කර. එතකොට දැන් අර මුලින් කිව්වනේ ලෝභියා පුද්ගලයා සහ වස්තුන් ප්‍රමාණ අතික්‍රාන්තව වර්ණනා කරනවා. එතකොට එතනත් ලෝභය තියෙනවා. අර කෛරාටික පුද්ගලයා කරන්නේ අනිත්‍ය රවටන අදහසෙන් එතන ලෝභයම නෙමෙයි අනිත්‍ය රවටන අදහසෙන් උපායශීලීව තියෙන දේවල් නැති ಗುಣ මතු කරන මායා කියන දුර්වලකමින් කෙරෙන්නේ තියෙන දුර්ගුණය වහනවා එතකොට තියෙන දුර්ගුණය වහන්න ලෝභය හේතු වෙනවා අලෝභය ඇති වරද වරදක් ලෙස පිළිගන්න. ඊළඟට අදෝසයෙන් විද්‍යමාන ගුණය ಗುಣ වශයෙන් පිළිගන්න. අද්වේෂය ඇති තැනැත්තා යම් කෙනෙක්ගේ සැබෑවටම යම් ගුණයක් තියෙනවා නම් ඒ ගුණය ගුණය හැටියට පිළිගන්න. දුෂ්ට පුද්ගලයා ඇති ගුණය මකා දානවා. එතකොට ಗುಣ මකු භාවය කියන එක ඇති වෙන්නේ ද්වේෂය මූලික කොටගෙන. ಗುಣ මකු භාවය. එතකොට ඒක ද්වේෂ මූලිකයි. එතකොට මායාව ඇති ඇති ඇති දෝෂය සංගවන ගතිය එතන ලෝභ මූලිකයි. එතකොට අන්න එහෙම මේ ක්ලේශයන්ගේ ස්වභාවය ක්ලේශයන්ට මූල වෙන්නේ ලෝභයද ද්වේෂයද මෝහයද? දැන් අපිට සමහර ක්ලේශයන් තියෙනවනේ එහෙම හිතා ගන්න බෑ මොකක්ද ඒකට මූලික වෙන්නේ කියලා. ඉතින් අන්න එහෙම ඒ ඊළඟ සමහරුන්ගේ හැසිරීම වලට චරයාවන්ට මොනවද මූලික වෙලා තියෙන මනෝභාවයන් කියලා හඳුනා ගන්නට මේ විග්‍රහය ඉතාමත්ම වැදගත් වෙනවා. අනුන් පිළිබඳව හඳුනා ගන්නට කලින් තමන් පිළිබඳව විග්‍රහ කර ගන්නට ඕන. ඒතර ඒ තුලින් අපට අන් අයගේ චරිත ලක්ෂණ හඳුනා ගන්නටත් මේ ස්වභාවය ගොඩක් උදව් වෙනවා. ඊළඟට අමෝහයෙන් ඒ ඒ දේ ඇති සැටියට ගැනීමෙන් සත්‍යෙහි පිහිටයි. මෝහය ඇත්තේ අසත්‍ය සත්‍ය ලෙස හා සත්‍ය අසත්‍ය ලෙසද ගනී. තවද අලෝභය නිසා ප්‍රිය විප්‍රයෝග දුක්ඛය නොවේ. අදෝසය නිසා අප්‍රිය සංප්‍රයෝග දුක්ඛය නොවේ. අමෝහය නිසා කැමති දෑ නොලැබීමේ දුක නොවේ. දැන් මේකත් ඉතාම වටින කාරණයක්. අපිට හැමතිස්සෙම දෝමනස්යන් ඇති වෙන්නේ. ඒ කියන්නේ අපිට කායික දුක්ඛය, මානසික දුක්ඛය කියලා දෙකක් තියෙනවානේ. මානසික දුක්ඛය දෝමනස්සය කියන නමින් හඳුන්වනෝ අපේ මනසට දුම්නසක් දුකක් ඇති ප්‍රධාන කාරණා තුනයි තියෙන්නේ අප්‍රිය සංප්‍රයෝග ප්‍රිය විප්‍රයෝග ඉච්ඡා විඝාත අප්‍රිය සංප්‍රයෝග කියලා කිව්වහම සමහරු මේක වරද්ද ගන්නවා අප්‍රිය පුද්ගලයන් සමග එකතු වීම. අප්‍රිය පුද්ගලව විතරක් නෙමෙයි. අප්‍රිය අරමුණු. ඇහැට ප්‍රිය නැති අරමුණ. අපි සමහරලාට මලකුණක් දකින්න ඒකේ දුර්ගන්ධයක් නැති වෙන්න පුළුවන්. ඒක දකින්න කැමති නැත්නම් ඒ අප්‍රිය අරමුණ. එතකොට තව කෙනෙකුගේ කකුල කැපිලා ලේ වැක්කිරෙනවා සමහරට ඇක්සිඩන්ට් එකක් වෙලා බඩවැල් එළියට ඇවිල්ලා. ඒතර එහෙම එකක් දකින්න අපි කැමති නැහැ. එතකොට කැමති නැති දෙයක් දකින්නට සිද්ධ වෙනකොට අපේ හිත රිදෙනවා. අපේ හිතට ඒක පීඩාවක් ඇති වෙනවා. දුම්නසක් ඇති වෙනවා. එතකොට මූණ අකුලව ගන්නවා. එතකොට ඒ මොකක් නිසාද අර අප්‍රිය අරමුණු හමු නිසා පුද්ගලය විතරක් නෙමේ අප්‍රිය දර්ශන, අප්‍රිය ශ්‍රවණ, අප්‍රිය ගන්ධ, අප්‍රිය රස, අප්‍රිය ස්පර්ශ, අප්‍රිය මනෝභාවයන් ඒ හැම එකක්ම අප්‍රිය සංපයෝග කියලා කිව්වේ ඒකයි. ප්‍රිය විප්‍රයෝග කියලා කිව්වේ ප්‍රිය පුද්ගලයන්ගෙන් වෙන්වීම විතරක් නෙමෙයි. ඇහින් දකින්නට කැමති රූපය නොපෙනී යනවා. කනෙන් අහන්නට කැමති ශබ්ද ටික වෙලාවක් හොඳට ඇහිලා ඊට පස්සේ නැති වෙලා යනවා. දිවෙන් නාසයෙන් ආග්‍රහණය කරන්න කැමති සුවඳ නැති වෙලා යනවා. දිවෙන් කැමති රසය අහෝස වෙලා යනවා. එතකොට මෙහෙම ඒ ප්‍රිය අරමුණ අහිමි වෙයි. දැන් ඇස් දෙක පේන්නේ නැති වෙනකොට කන් දෙක ඇහෙන්නේ නැති වෙනකොට අපිට හිතට නොසතුටක් ඇති වෙන්නේ ඒ නිසා අර ප්‍රිය අරමුණු අපිට ගන්න විදිහක් නැති වෙනවා. ඒ වගේම ප්‍රිය අරමුණු අපෙන් වෙන් වුණත් අපි ප්‍රිය අරමුණු වලින් වෙන් වුණත් ඒ ප්‍රිය විප්‍රයෝගය පුද්ගලයව පමණක් නෙමේ ප්‍රිය ආරම්මණයන්ගෙන් වෙන් වෙනවා ඊළඟට ඉච්ඡා විඝාත ඉච්ඡා විඝාත කියලා කියන්නේ කැමැති ද නොලැබී. ඒතර කැමැති වෙන්නේ මොකක් නිසාද? මට ඕන විදිහට මේවා තියෙන්න ඕන මම කැමැති විදිහට ලැබෙන්න ඕන. ඒ මොකක් නිසාද? මෝහය නිසා. ඒතර යම්කිසි කෙනෙක් මෝහයෙන් මිදෙනකොට ප්‍රඥාව අවදි වෙනකොට මම කැමති විදිහට දේවල් සිද්ධ වෙන්නේ ලෝකේ දේවල් සිද්ධ වෙන්නේ හේතු ප්‍රත්‍යයන්. ඉතින් මං කැමති වුණත් අකමැති වුණත් ඒක මැත්තේ පීඩාව විඳලා වැඩක් නැහැ. ලෝක ස්වභාවය මත එතන තියෙන හේතු ප්‍රත්‍යයන් අනුව තමයි දේවල් සිද්ධ වෙන්නේ. මේ දැන් සබාධමේ දේවල් විතරක් සබාධම තමයි ඔක්කොම. එතකොට අවිඥානික දේවල් සම්බන්ධව විතරක් නෑ පුද්ගලයන් කටයුතු කරන විදිහ අනුව බිරිඳ මෙහෙම වෙන්න ඕන සැමියා මෙහෙම වෙන්න ඕන දරුවා මෙහෙම වෙන්න ඕන. ඒතර එහෙම වෙන්න ඕන කියලා හිතාගෙන හිටියන් පස්සේ එහෙම නොවෙනකොට අපට අමාරු වෙනවා. ඒ මොකද්ද? ඒත් ඉච්ඡා විඝාත තමයි. දර කැමති විදිහට සිද්ධ වෙන්නේ නැහැ. එතකොට අප්‍රිය සංප්‍රයෝග ප්‍රිය විප්‍රයෝග වගේම අපි කැමති විදිහට දේවල් වෙන්නේ නැහැ. ඒතර මෙහෙම වෙන්න ඕන කියලා කැමති විදිහක් හදාගෙන, කැමති රාමුවක් හදාගෙන, කැමති අච්චුවක් හදාගෙන. එහෙම නොවෙනකොට අපට අමාරුයි. ඒතරේ කැමැති අච්චුවක් හදාගත්තේ මොහොයත් එක්කලා. එතකොට ප්‍රඥාවෙන් කල්පනා කරනවා නම් මේ මම හිතන හැටියට තව කවුරුවත් ජීවත් වෙන්නේ තමන්ගේ බිරිඳ වෙන්න පුළුවන්, සැමියා වෙන්න පුළුවන්, දරුවා වෙන්න පුළුවන්. හැබැයි මේ අපට ඕන හැටියට පවතින්නේ නැහැ කවුරු. එතකොට අඩුතරමින් තමන්ටවත් පුළුවන් ද තමන් ඇති කරගත්තු සම්මුතිය මත 100ට 100ක් පවතින්න. මම තරහ ගන්නෑ කියලා හිතාගත්තාම තමන්ට පුළුවන් ද තරහ නොගෙන ඉන්න. මම වැරදි කරන්නේ නැහැ කියලා හිතුවම Tamanට පුළුවන් ද වැරදි නොකර ඉන්න ਸਰව සම්පූර්ණේ. එතකොට එහෙම මටවත් මම හිතන සම්මුතියේ ආකෘතියේ පවතින්න බැරි නම් ලෝකේ තව කවුරුවක් පවතිනවා. ඇයි එහෙම වෙන්නේ? මෙතන මම කියලා කෙනෙකුත් නැහැ, ඔහු හෝ ඇය කියලා කෙනෙකුත් නැහැ. සත්ව පුද්ගල ආත්ම නොවන නාම රූප ධර්ම සමූහයක් ක්‍රියාත්මක. එතන අන්නේ යථා ස්වභාවය ප්‍රඥාවෙන් වැටහෙන්න වැටහෙන්න තමයි අපිට අර ඉච්ඡා විඝාත පීඩාව දුර වෙන්නේ. ඉතින් ප්‍රධාන වශයෙන්ම මේ චිත්ත පීඩා දුරු කරගන්න අනාත්ම වශයෙන් ලෝකේ දැකීම විශේෂයෙන් අපට වැදගත් වෙනවා. එතකොට අර මුලින් කිව්ව කාරණා. ඒ කියන්නේ ප්‍රිය විප්‍රයෝග, අප්‍රිය සංප්‍රයෝග. මේ දෙක අඩු කරගන්න. ප්‍රිය විප්‍රයෝගය අඩු වෙනවා, ප්‍රිය බව අඩු වුණා. අපි දේවල් වලට ගොඩාක් දේවල් වලට කැමති වෙන්නේ නැතිනම් අපිට ප්‍රිය විප්‍රයෝග ඇතිවීම අඩුයි. අප්‍රිය සංප්‍රයෝග ඇතිවීම අඩු වෙනවා. අපි අකමැති වෙන ගතිය අඩු කරගන්නවා. ද්වේෂය අඩු කරගන්නවා. එතකොට මම මේකට නම් මම කැමති නැහැ. මේක නම් එපා. දැන් සමහර වෙලාවට අපි කුසල ධර්මයන් එහෙම නැත්නම් ගුණ ධර්ම, සද්ධර්ම, සදාචාර ධර්ම කියන අර්ථෙනුත් අපි දේවල් වලට කැමති අකමැති සම්මුති ඇති කරගන්න. ඒතර මම නම් කැමති ඇත්ත කතා කරනවා. ඉතින් ඇත්ත කතා කිරීම හොඳයි. හැබැයි ඇත්ත කතා කිරීමට මම කැමති වෙලා ඒක තෘෂ්ණාවෙන් එහෙමම වෙන්න ඕන කියලා ආකෘතියක් හදාගත්තාම අනිත් මිනිස්සු ඇත්ත කතා කරන්නේ නැති වෙනකොට අන්න ඉච්ඡා විඝාතය බලාපොරොත්තු වෙන දේ විදිහෙන් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මම නම් කැමති හැමෝම සදාචාර සම්පන්න විදිහට හැසිරෙනවා නම් තමයි මස් මාළු කන්නේ නැත්තම් තමයි මම නම් කැමති. ඉතින් එහෙම කැමැත්තක් හදාගත්තන් පස්සේ දැන් එහෙම නොවෙනකොට අපට විච්ඡා විඝාත පීඩාව ඇති එතකොට අන්න ඒ වගේ යමකට ඇලුම් කරන්න ඇලුම් කරන්න ප්‍රිය විප්‍රයෝගේ වැඩි යමකට ද්වේෂ කරන්න ද්වේෂ කරන්න අප්‍රිය සංප්‍රයෝගය වැඩි එතකොට දේවල් Tamanට ඕන විදිහට වෙන්න ඕන කියලා හිතන්න හිතන්න බලාපොරොත්තු ඇති කරගන්න ඇති කරගන්න ඉච්ඡා විඝාත පීඩාව ඇති එතකොට මේ කරුණු තුනම ඇති වෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ පදනම් කරගෙන. ඒතර ලෝභයෙන් අපිට මිදෙන්න, ලෝභය අඩු කරගන්න පුළුවන් නම්, ගොඩාක් දේවල් වලට ඇලුම් කරන ගතියෙන් මනස මුදව ගන්න පුළුවන් නම්, ඒ තරමට සහනයි. ඒ තරමට සුවය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් යම් ජහති කාමානම් තන්තං සම්පජ්ජතේ සුඛං කැමති වෙන දේවල් යම් යම් ප්‍රමාණයකට අඩු කරනවද කැමති වෙන අවස්ථා කැමති වෙන අරමුණු යම් යම් තරමට අඩු කරනවද ඒකෙන් කියන්නේ ඒ අරමුණ බැහැර කරනවා කියන එක විතර නෙමෙයි අරමුණ බැහැර කිරීම සමතයයි ඒ අරමුණට තියෙන කැමැත්ත යම් යම් ප්‍රමාණයකට අඩු කරගන්න ඒ ඒ ප්‍රමාණයට තන් තන් සම්පජ්ජතේ සුඛං ඒ ඒ ප්‍රමාණයටයි ඒ තනත්තා සැපේ ලබන්නේ. එතකොට මේ විදිහට මේ මේ காரணා තුනත් අපිට ඉතාමත්ම වැදගත් වෙනවා ජීවිතය තුළ සැහැල්ලුවෙන් සතුටින් ජීවත් වෙන්නට නම් අපිට මේ ධර්මයන් හඳුනා ගන්න ඕන නිරන්තරයෙන්ම මේ ලෝභ ද්වේෂ මෝහයන් අපේ මනස තුළ ක්‍රියාත්මක වෙමින් ඇති කරන මේ පීඩා. දැන් අපිට බැලුව බැලමට හිතෙන්නේ ඒ ප්‍රිය අරමුණ අහිමි වීම තමයි අපිට මේ චිත්ත පීඩාව ඇති කලේ කියන්නේ. තමන්ගේ බිරිඳ, තමන්ගේ සැමියා, තමන්ගේ දරුවා, තමන්ගේ අම්මා තාත්තා දැන් පටාචාරාවත් හිතුවේ එහෙමයි. මට ඒගොල්ලෝ අහිමි වුණා. ඒක මහ දුකක්, ඒක පීඩාවක්. ඒතර ඒ මට මෙහෙම වුනේ. ඒකම හිතන්න හිතන්න අය ඒ ශෝකයෙන් ගිනිගත්තා. ඊට පස්සේ තථාගතයන් වහන්සේගේ මඟ පෙන්වීමත් එක්කලා සිහිය පිහිටුවාගෙන ඒ දිහා බලනකොට එයම යථා ස්වභාවය ප්‍රකට කරන ධර්මය මතු කරන කරුණක් වුණා. එතකොට එකම සිද්ධිය සැමියාගේ අභාවය, දරුවන්ගේ අභාවය, මව්පියන්ගේ අභාවය ඇයට ප්‍රිය විප්‍රයෝගයක් ඇති කරන්නට සමත් වුණා. ප්‍රිය විප්‍රයෝග දුක්ඛයක් ඇති කරන්නට සමත් වුණා. එයම ලෝකේ යථා ස්වභාවය දකින්නට කමටහනක් වුණා. එතකොට දැන් ඒ ප්‍රිය විප්‍රයෝගයේ දුක්ඛය ඇති වුනේ සැමියා නැති වෙච්ච නිසාද? දරුවෝ නැති වෙච්ච නිසාද? අම්මා තාත්තා නැති වෙච්ච නිසාද? නැහැ. එහෙනම් මොකක් නිසාද? ඒ අයට ඇලොම් කරමින් ඒ අය බොහෝ කාලයක් සිටිය යුතුයි කියන ආකෘතියක් තුල තමන් ජීවත් වුන නිසා. සහ ඒගොල්ලෝ මිය ගියාට පස්සෙත් ඒ ආකෘතියෙන් මිදෙන්නද? ජීවත් වෙලා ඉන්නකොට එහෙම ආකෘතියක් තිබුණා කියලා දැන් මැරුණානේ. ඉතින් මරුණට පස්සෙවත් ඒකෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ. ඒකෙන් මිදෙන්න බැරි තාක්කල් අපි අර ප්‍රිය විප්‍රයෝග දුක්ඛය විඳිනවා. ඒතකොට මේ පුද්ගලයාගේ අභාවය නිසා අපි දුක් විඳිනව නෙමෙයි. මේ පුද්ගලයා අභාවයට ගිහිල්ලා අපිට තාම බෑ අර ආකෘතියෙන් මිදෙන්න. මොකක්ද ආකෘතිය? ඒ මම කැමති ඒගොල්ලෝ තව කලක් ජීවත් වුණා. එහෙම ඒගොල්ලෝ ඉක්මනින් එහෙම එහෙම වෙන්න බෑ. එහෙම නොවිය යුතුයි. ඒගොල්ලෝ හොඳට හිටපු අය. ඒගොල්ලෝ නිරෝගීව හිටියා. ඒගොල්ලෝ සත්පුරුෂයෝ. ඒගොල්ලෝ හොඳ ගතිගුණ තිබිච්ච අය. ඒගොල්ලෝ මේ ලෝකෙට ඉන්න අවශ්‍යයි. දැන් මෙහෙම එක එක විදිහෙන් අපි සම්මුති හදාගෙන අපි තීරණය කරලා තියෙනවා ඒක තියෙන්න ඕන. දැනටමත් ඒක අහෝසි වෙලා ඉවරයි. තාම අපි අර ආකෘතියෙන් මිදෙන්න ලෑස් නැහැ. එතකොට ඉතින් ප්‍රිය විප්‍රයෝග දුක්ඛයි. එහෙම නැත්නම් මැරිච්ච නිසා දුක් වෙනව නෙමෙයි. ඒ අපේ අපි හදාගෙන තියෙන ලෝභ මූලික ආකෘතිය නිසායි. ඉතින් අන්න ඒ විදිහට අපි තේරුම් ගන්න තේරුම් ගන්න අපිට ප්‍රිය විප්‍රයෝග දුක්ඛය අඩු වෙනවා. ඊළඟට ලෝකේ අපි කැමති විදිහටම හැම දෙයක්ම සිද්ධ වෙන්නේ ඒවා සිද්ධ වෙන්නේ හේතු ප්‍රත්‍යයන් අනුව. දැන් සමහරු කියනවානේ අපෝයි මේ මිනිස්සු කොහොම මේ අපරාධ කරනවද දන්නේ අපිට නම් ඒවා හිතා ගන්නවත් ඉතින් අපිට හිතා ගන්න බැරි අපි ඉන්න තනත් එක්කලා. ඒ පුද්ගලයා තුල තියෙන මේ නාම රූප ධර්ම මේ හේතුඵල ක්‍රියාවලිය මේ පංචස්කන්ධේ Taman කියන පංචස්කන්ධය තුල ඇති වුණා නම් Tamanුත් එදාට ඒ ටික තමයි කරන්නේ. ඇයි මෙතන සත්වේ පුද්ගලික ආත්මයක් නැහැ. ඒ නාම රූප ධර්ම ක්‍රියාත්මක වෙන රටාවත් අනුව තමයි ප්‍රතික්‍රියාව ඇති වෙන්නේ. ඒ නිසා එතන නාම රූප ධර්ම හැසිරෙන විදිහ අනුව තමයි ඒ ඒ කෙනා කියන කෙනා එහෙම කටයුතු කරන්නේ. ඉතින් ඒකට මම අකමැති උණයි කියලා වැඩක් නැහැ. ඉතින් ඒක සුදුසු නැත්තම් එතනින් මුදව ගන්න උපාය මාර්ගයක් යොදන්න ඕන. ඉතින් ඒක මට ඕන වෙච්ච පමණට කරන්න පුළුවන් කමක් නැහැ. ඒ උපාය මාර්ගය හේතුඵල තේරුම් අරගෙන ක්‍රියාත්මක කරන්න. ඒතකොට මහබෝසත්වරයෙක් වගේ කෙනෙක් අන්නේ කාර්යයට තමයි අතගහන්නේ. ඒ නිසා තමයි දේවදත්ත Tamanට සාප කර කර ආවත් එයා බැහැර කරන්නේ නැත්තේ. එහෙම නැත්තම් උපදින උපදින ආත්මවල මම වෛර කරනවා මේ වැලි කැට ගන්නට මම වෛර කරමින් පසුපස එනවා කියලා වැලි අහුරක් අරගෙන පොළවට දමා ගහලා වෛර බැඳ ගන්නකොට සාප කරනකොට දේවදත්තගේ මනසද වඩා ශක්තිමත් බෝසතාණන් වහන්සේ අදිෂ්ඨාන කරා නම් මේ දුෂ්ටයා මේ අසත්පුරුෂයා මට බුදු වෙන තාක්කල් කිසිදාක හම්බ වෙන්න එපා කියලා දේවදත්තගේ මානසික තත්වයට වඩා අතිශයින් ප්‍රබලයි බෝසතාණන් වහන්සේගේ මානසික තත්වය. ආයේ කවදාවත් දකින්නවත් නොලැබී ඉදිරියට යන්න තිබ්බ. හැබැයි එහෙම කළේ නැහැ. ඇයි එහෙම කරන්නේ නැත්තේ? බෝසත්වරයෙක් ඒ වැඩපිළිවෙල ආරම්භ කරන්නෙම කරුණා මෛත්‍රියෙන් ඇයි මෙතන සත්වේ පුද්ගලයේ ප්‍රශ්නයක් නිසා නෙමෙයි මේ හේතු සාධකවල තියෙන අර්බුදයක් මෙතන තියෙන්නේ හේතුඵල වශයෙන් මේ ක්‍රියාත්මක වෙන රටාවේ තියෙන අර්බුදයක් තියෙන. ඒ නිසා මෙතන ප්‍රකෘතිමත් කළොත් තමයි එතනත් සුවපත් වෙන්නේ. ඒ නිසා අවට පිළිලයක් ඇති නොවිතේ. අපි හිතමු යමක් පිලුණු වුණාට පස්සේ ඒකත් පිලුණු වෙලා නරක වෙනවා. ඒකෙන් අවට ඒවත් පිලුණු කරනවා. අවට ඒවත් නරක කරනවා. යම් තැනක විස බීජ ජනිත වුණාන් පස්සේ ඒකත් කුණු වෙනවා. ඒ විස බීජ පැතිරලා අවට දේවලුත් කුණු කරනවා. ඉතින් ඒකට අපි ද්වේෂ කරලා හරියන්නේ ඒකට වෛර කරලා හරියන්නේ ඒ ඒ විස බීජේ මතු වෙන්නේ කොහොමද කියලා දැනගෙන එතන ඒක මතු නොවන හැටියට ප්‍රකෘතිමත් කරන්න. එතන කුණු වෙන්නේ කොහොමද කියලා දැනගෙන ඒක කුණු නොවන හැටියට ඒක රැකගන්න. උත්සාහ කරනවා. ඉතින් අන්න ඒ වගේ දැක්මකින් තමයි මහබෝසත්වරේ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් එතකොට මේ දේවදත්තද වෙන කෙනෙක්ද අදාළ නැහැ. ඒ සාධක එතන ක්‍රියාත්මක වෙනකොට ඒ සාධක යම් තැනක තියනවාද ඒ ඕන කෙනෙක් එහෙම තමයි වැඩ කරන්නේ. ඒක තේරුම් ගත්තට පස්සේ වෛර කරන්න, ද්වේෂ කරන්න දෙයක් නැහැ. අනිත් පුද්ගලයා තමන් පස්සෙන් වෛර කර කර ආවා වුණාට ඒ දුර්වලකම දැනගෙන කරුණාවෙන් යුක්තව එතනින් මුදවා ගන්නට ක්‍රියාත්මක ඉතින් එහෙම කරන්න පුළුවන් වෙන්නේ අර ප්‍රඥාවෙන් කරුණු වටහා ගන්න. ඉතින් ඒ නිසා මේ කියන කාරණා ටික ඉතාම වැදගත්. අ කාල වේලාව ගොඩක් ඉක්ම ඉක්මමින් යන නිසා අපේ දේශනාව මෙපමණකින් නවත්තමු. අපි ලබන සතියේ මේ කාරණා ඉතුරු ටික අපි තවදුරට සාකච්ඡා කරමු. ඊළඟ චෛතසිකයට යන්න කලින් අපිට මේ මේ කරුණු ටික විශේෂයෙන් වැදගත් වෙනවා දෛනික ජීවිතයේදී තමන්ව හඳුනා ගන්නට ඒ වගේම තමන් ඇසුරු නිසුරු කරන අන් අයගේ ස්වરૂපයන් හඳුනා ගන්නට. එතකොට අද අපි මේ කතා කළේ අමෝහ චෛතසිකය පිළිබඳව. ඒ පිළිබඳ මූලික විග්‍රහයක් කරගෙන අපි නනතුරුව මේ අලෝභ අද්වේෂ අමෝහ කියන චෛතසිකයන් මොන මොන සත්කාරයන්ටද මූලික වෙන්නේ කියන මේ අත්සාලිනේ අට කතාවේ තියෙන විග්‍රහය මහානායක හාමුදුරුවෝ අභිධර්මයේ මූලික කරුණු පොතේ ඉදිරිපත් කරනවා. ඒකේ යම් කොටසක් අපි මේ සාකච්ඡා කළේ, කතා බහ කළේ. ඉතිරි කොටස අපි ඊළඟ සතියේ කතා කරමු. හොඳයි එහෙමනම් අපි සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු.